අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් අපේ නීවාසික පාසක මහත්වරු සම්බන්ධ කරගෙන සෙනසුරාදා චාරිත්‍රාක් වශයෙන් පාත්‍ර ධර්ම සාකච්ඡා වාරයේ පෙමිණලා තියෙන්නේ අද සෙනසුරාදා දවසේ අපි හතමාර ඉඳලා 9 දක්වා සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාට වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා මුල් විනාඩි සල්පය පැවතිච්ච චාරිත්‍රානුකූලව විවස්ථාසීපත් කර ගැනීමටයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකට අපි ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට පිළිමෙන් බලාපොරොත්තු වෙනවා. අද විවස්ථාව වශයෙන් තියෙන යෝගාචර දිනචරියාව සීපත් කර ගණ්ඩායි. සියලු දෙනාගේම දැනගැනීම පිණිස මම ඒක කියවන්න බලාපොරොත්තු වෙනවා. කාගෙත් කාරුණික අවධානය මේ දෙස්ටි යොමු වේවා කියලා මම කරුණාවෙන් මතක් කරනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුමිහිරි නිවන් සපතෙන් සැනසෙනු කැමැති දිවි පුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ථයේ සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට බලමු අවදි වීම නොකිලන් හැමදෙනාගේම සිද්ධ විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස් සඳහා සුළු කාලයක් දිවා පිරිත් බණ බවුන්නියේදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන, ඇදුරුවටන, ගිලන් වැඩිහිටි වටන ආදී වටන යන ආදී සුදුසු කල්ලියේදී පිසිනම් හේල් දන් කිස් සඳහා බොජුන්නාට ගොස් නොපමාවේ එහි වත්සපයා සිය කුටියට යා යුතුය. පණ දාම් පුහුණුව සිරු පිළිදැඟුම් බවුන් ඈනියට කිසෙයේදී පිටු සඳහා gediya තවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකීලා තැන්පත් කර තැබිය යුතුය. පින්ඳ පාතේ සඳහා gediya හැඬ වූ කල පෙරුවන් පුදා පාසිවුරු දරා කමඨාන් ගච්ඡිතින් නියමිතන්ට මිනිත්තු 5ක් පවන සුළු කාලයකින් පැමිණ අනෙත් පිරිසා සම කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් ලෝ පෙරුවන් සරණයි ආ හොඳයි අපි ඉන්නේ දැන් මේ ව්‍යවස්ථාව කියන අවස්ථාවේ ඒතන ඉඳලම සම්බන්ධ වෙන්න අපි පටන් ගන්න විනාඩි සල්පය ගත වුණේ. අංක 5 පින්න පාතේ සඳහා gediya හඬව කල තෙරුවන් පුදා පාසි උරුදරා කමඨහන්ගත් සිටින් නිමිත්තන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්වල අසලදී මෙත් කමඨහන් ඉන්නතුව පිඩු පිණිස ඇචිර පිඩු පිළිගෙන පෙරලා යන කලද කමඨහන් නොවරා යුතුය. බොජුන්වල වත්සපය දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් නියේදී පිරිවැවුම් පිරිවැසවුන් නැතොත් ඊතුරු කාලයේද භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණවත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිනම් ගිලම්පස කිස සාදා. පිරිසිදු සිතින් තමා වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතහොත් කමඨහණින් කල් ගෙවා අලියොමට පෙර අවදි වීමේ සනිටුවාන් කොටගෙන රෑ 10ට නිද්දෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු සන සියලු වැඩ සනිටුවාන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩනු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතුව ධර්ම දේශනා කර සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරික බව සිහිය තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒන් මුළුමුණින් ආරක්ෂා වීමට සිතගත යුතුය.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 තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ද ඉක්මන් වෙයි, සීත දැප තැම්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට යනුවණින් සලකා තමගේ යෝගාවචර කමිෂ්මතු කොට සිහිට නඟා ඒබඳු උවදුරු මැඩලීමට සමතෙක විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැකගනිමින් දස ධම්මසුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකම දිනුවෙන්ද සබා <clears throat> ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනාවක් කිරීමට පුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසිදුවටවත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වත් දැක්වීම, ඔබගුණ දිනුනට ප්‍රකාර වන්නාසීම, සංවාසාරහා නොවන්නන්හා ගැටීම, ಗುಣ පරිහානියට හේතු වෙන වකද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිළිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන ඇති උගෙන එහිදීම ඔබේ වත්ත සීල පරිපූර්ණ උපකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර සත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයි. පොතපත පවා අධික කොට කසා ගැනීමෙන් බැලකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමී කතිකාවතට හා මෙම ස්ථානීය කතිකාවතටද එකඟව වැඩගෙන යෑම මේ වසන ඔබේ ආඥයන්ගේ පහසු සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචරියාවයි. අපි මේ නිම කෙරුවේ පළවෙනි අංකයයි. අනිත් දවසේ අපිට තියෙන්නේ යෝගාශ්‍රමී කතිකාවතේ පළවෙනි කොටස කියවීමයි කියන සීපත් කිරීමෙන් අද පළවෙනි අංකය સમાપ્ત වෙනවා අපි බලාපොරොත්තු වෙමු ධම්මපද ගාතාවට අහුන් කන්නේ. සංඝහට්ඨේ අනාගාරේ හිතු භයං අනෝකසාරින් අප්පිච්ඡං තමහං ග්‍රූමි බ්‍රාහමණං අන්වය ගහට්ඨේ අනාගාරේහි ච උභයං අසංසත්තං අනෝකසාරින් අප්පිච්ඡං තං අහං බ්‍රාහමණං ග්‍රූමි වාචය ගිහි පැවිදි දෙපසහා එක්වීම නැති තණ්හා නැමැති ගෙයි හැසිරීම නැති තැනැත්තා බ්‍රාහමණයාය අර්ථ ගිහියන් සමගද පැවිද්දන් සමගද යන දෙපසහා එක්වීමක් නැති කීගේ වසන්නා වසන්නන් හාද සසුන්ගත වසන පැවිද්දන් හාද සබතකම් සුගතකම් නැතිව ඔවුනොන් දැකීම් ඔවුනොන් පවත් ඇසීම් ඔවුනොන් හා කතා කිරීම ඔවුනොන් සතුදේ අනුභව කිරීම කයින් කය පැහැරීම වශයෙන් තුරන් වූ කාලෙහි තණ්හා නැමැති ගෙයි නොහැසිරෙන්නා වූ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස යන සිව්පසෙහි ආසාව නැත්තා වූ ඒතනත්තා මම බ්‍රාහමණයයි කියමි ගහට්ටේහි ගිහියන් සමගය ගිහිගය වෙසනවුන් සමගය අනාගාරයේහි පැවිද්දන් සමගය සසුන්ගත මහණුන් සමගය අසංසට්ටං එක්වීමක් නැති බවය සබදකම් සුහදකම් ඇති කර ගැනීම වශයෙන් එක් නොවීමය අසංසට්ටං නම් දර්ශන සවන සමුල්ලාප පරිභෝග කාය යන පසින් එක්වීම නැතිව විසීමයි දර්ශන ඔවුනොවුන් දැකීම වශයෙන් එක්වීමය සවන ඔවුනොවුන් පවත් ඇසීම වශයෙන් එක්වීමය සමුල්ලාප ඔවුනොවුන් හා කතා කිරීම වශයෙන් එක්වීමය පරිභෝග ඔවුනොවුන් සතු දෑ අනුභව කිරීම වශයෙන් එක්වීමය කාය ඔවුනොවුන් හා කයින් කය ගැටීම වශයෙන් එක්වීමය මේ පසින් අලපත නෙළුම්පත ඔත් දියක්සේ මේ පසින් අලපත නෙළුම්පත ඔත් දියක්සේ එක්වීමක් නැති බවය අනෝ අලපත කියලා තියෙන අලකොලේ අලකොලේ වෙනවා අනෝකතරෙන් ආලයෙහි නොහැසිරීමය ආලය නම් තණ්හා නැමැති ගයයි අප්පිච්ඡං ආසා නැති භවය සිව්පසෙහි අල්මෙක් නැති භවය නිදාණය දේවතාදුවක් යෙදු නිසරු උපාය පබ්බාරවතිස්ස පබ්බාරවාතිස් පබ්බාරවාසී තිස්ස තෙර සවැත් නුවර වැසි එක් තෙර නමක් බුදුන් බුදුරදුන්ගෙන් කමඨහන් ඉගෙන වනයේට වැඩ සෙනසුනට තැනක් සොයා මහා මනහරව් ගල්ලෙනක් දැක මහානදම් මුදුන් පමුණවා ගැනීමට මේ තන සුදුසෑයි සිටුවේය. ඒලෙන දෙව්දුවකගේ විමනකි දෙව්දුව මුන්නහන්සේ සිල්වත්තේ මා මේ තන විසුම නුසුදුසය අද සතපී වඩිති සිතා ඒලෙන නිවත් විය. පබ්බර පබ්බාර වාසී තිස්ස තරහු පසුදා අසල ගමට පිණු පිණිස වැඩියාහ. එක් තලතුණා සදහවත් උවසියක් ඒ තෙරුන් සියෙන් නිවසට වැඩමවා වළඳවා මේ වස්තුන් වස මේලෙන වසනසේක් නම් මනායි යදීය. කෙරෙහු ඒ වෙන ලෙන වෙසමින් මහණතම් මුදුන් පමුණවා ගන්නු කැමැතිව ඒ අයදුම පිළිගත්හ දේවතාදු ඒ දන කනස්සලුව තෙරුන් එතනින් පිටත් කර යැවීමට උපාය සිටි උන්වහන්සේට වස්සිස්මට අයදු වසියගේ වැඩිමහල් පුතණුවන් ඇඟ වැහි කර ඇඹරි ඇස් දෙක පිටත නික්මි කටින් කළ වැගිරිනි මව් උවැසි ඒ දැක බියවත්ව හඬන්ට විය දෙව්දු නොපෙනී සිට උවැසියට මෙසේ පැවසී දෙවුදු ඔබගේ කුළුබක දරුන්ගේ පාසෝදා ඒපැන් පුතුගේ හිසයි සින්න උවැසි යහපතයි තෙරුන් දන් වැළඳීමට වැඩි වේලේ පාසේදු පෙන්ගෙන පෙන්ගෙන හිමිතුමනි මේ පාසේදු පෙන් පුතුගේ හිසයි සින්නට අවසර දුන මැනව ඒ අවසරය පරිදි පෙන් නිසීමෙන් පුතුට සෝය ලැබිනි තෙරහු වළඳා පෙරලා ලෙන්ට වැඩි ආහ දෙවුදු වෙදතුමනි මෙහි නොෙන්න තෙරක් ඔබ කවුද මා මේලෙන වෙසෙන දෙව්දූය මා කල වෙදකමෙක් නැත උවසේ උවසියගේ පුත්‍ර පාසය දූ පන් හිසයිදින්ට අවසර දී ලෙඩසුව කළ නියාව නොදන්නේහිද තෙර ඒ වෙදකමක්ද එහි වරදක් තිබේදයි වදාළේය පබ්බාර වාසී තිස්සතර විදේශුනේ නියලි නොබව කලකින් රහත් ඵල පැමිණියේය ඒ නිමිති කොට ගිහියන් සමගද පැවිද්දන් සමගද යන දෙපසහා එක්වීමක් නැති තණ්හා නැමැති ගෙයි නොසන්නා වූ පසෙහි ගිජු නො ඒ තනත්තා බ්‍රාහමණයයි මම කියමි වදාළසේක කතාවයි ඒකයි කියවලවත් කන නගින් කන නගින් යන ගතියක් තියෙන්නේ වටින්නේ එහෙම ගියා කනින් ගියා කිව්ව වගේ කතාවක් හොඳ ආදර්ශ පෙන්නනවා මේ වැඩේ වෙන හැටි මේ කියන්නේ කාට හරි කාට හරි අනතුරක් කරන්න ඕන නම් ලොකු මේ සුභාසින්සයක් අතර දෙනවා සුව කිරීමේ ශක්තියක් හරි මොනවා හරි ආශිර්වාදයක් අතර දෙනවා. දීපු ගමන් ඒක අනාගතතර පස්සේ ඇවිත් කියනවා හරිනේ දැන් හරිනේ වැඩි. ඉතින් අර බාර ගන්නකොට බාර ගන්නේ අපේ මට දැන් ඉස්සර වගේ නෙවෙයි නැති ගුණයක් පිටලා තියෙනවා මම කකුල් රොදි වතුර ගෑවුනත් පිස්සු තනිප් වෙනවා කියලා. අන්තිමට ඒක දීපු මනුස්සයා කියනවා උඹ දැන් මහානකම නෙවෙයි කරන්නේ වෙදකම කියලා. එතකොට කුකුස් කරා නම් රහත් කරන් කම්බේනේ නැහැ ලෙනත් නැති වෙනවා දිවුදුවක් දිනනවා ඔක්කොම හරි. නමුත් මේ හාමුදුරුවෝ අර වැඩේ කරනවා දෙව්දුවත් ඇවිල්ලා කුකුස් උපදවනවා කුකුස් උපදවන්නේ නැහැ. මියාම කුකුස් ගන්නේ නැහැ. ඒතන ඒ කියන්නේ ඊට ඉස්සලා මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම මේ මේ අගාරා අන අගාරා අනගාර දෙකේ බැඳීමක් නැතුව ගත කරලා තියෙන නිසා. ඒ ස්වාමීන් නිවන් නොදක තිබුණාට නිවනක රසය මධ්‍යම ප්‍රතිවදා දැනගෙන හිටපු නිසා ඒ කකුල් දෙක මගේ වකුල් දෙක හේතු එකෙන් කිය කියලා නම්බුවක් අරගෙනත් නැහැ. දෙව්දුව ඇවිල්ලා ඔබ වෙදෙක් ඉන්න බමයි ළඟට කියනකොට ඉතින්සි දාන්න මම පොළේ ඉඳලම තිබුණේ මේ ගිහියන්ගෙන් මේ තෑගි භෝග ලබන මේ වන්දි බට්ට ගීත ගායනට නෙවෙයි මම මේ කෙරුවේ අම්ම ඇහුවා ඌට කරගත්තානේ ඒ අම්මට තියෙයි ඔබ ගිහිල්ලා පිස්සු වැට්ටුවා නම් පිස්සු දණේ කරන එක උඹට තියෙයි ඔය පිස්සු ඔය සැකපොකුස් මේ කුකුස් මගේ ඇඟට දාන්න ආවට මට ඒකේ දෙයක් නැහැ කියලා එතකොට දෙවි දෙවියගේ දෙවිදුවගේ මේ අවස්ථා දෙකකින් පරදිනවා එතකොට ඒ ස්වාමීන් වහන්සේට ඒ කෘත්‍ය කරගන්න ගල් වෙන හැබැයි වාසියක් වෙනවා. රහත් වුණාට පස්සේ මේ හාමුදුරුවෝ යනවා. ඒතකොට දෙව්දුව දිනුම්. රහත් වුණාට පස්සේ ඉන්නේ නැහැ නේ අය ගල් වෙන්නේ. ඉක්මනට හාමුදුරුවෝ රහත් වෙනවා. රහත් වෙන හාමුදුරුවෝ අයින් වෙනවා. හාමුදුරුවනේ මේ ගල් වෙන ඕන කරන්නේ දෙව්දුව එලවන්නවක්වත් ඒ මොනවා කරත් නෙවෙයි මම වැඩේට තෙමෙනවට වැස්සට කොට වෙච්ච තැන වගේ එතන වැඩි වෙලා ඉන්නෙත් නැහැ. දැන් අර කකුල් හොදලා නම්බුවක් අරගෙන දෙවුදු ඇවිල්ලි ඉවරලා නැත්තම් ඒ අම්මා අද ඉඳලා ස්වාමීන් වහන්සේ වඩින්න ඕනේ මම ගෙනලා දෙන්නම් දාහන ටික අනම්මනම් කියලා ඒකට ලනුව කෑවා නම් එතන අහු වෙනවා. එනකොටම දෙවුදුව දාන්න හදන කුකුස හිතට වැදුනන නීවරණයක් වෙනවා ඉස්සරහට යන්න බැරි වෙනවා. මේ ආමදෝ දෙකම නැහැ. දෙකම නැතුව බණ භාවනා කළා පස් මාසේ තුන් මාසේ ඇතුළත අයින් වෙනවා. එතකොට දෙවුදුව කරපු වැඩෙන් හාමුදුරන්ගේ තිබුණේ කෙලස් ටික ඇවිස්සලා එළියට ගිය එක විතරයි. පෙද්දක තිබුණ දූවිලි ගසලා ඇරියා වගේ ගසලා අරපෙක විතරයි සිද්ධ වුනේ. හැබැයි ඉතින් අපි දැනගත්තට ඒ ස්වාමීන් වහන්සේ දන්නෙත් නැහැ. මේ පිටු වැටෙන දෙව්දුවගේ මායාවක් නිසා කකුල් හොදන්න කතාව කිව්වේ. දෙව්දුවය සනීප වුණාය. ඊට පස්සේ දෙව්දුව මට මේ කුකුසත් දාන්න මේක කිරුවේ කියනවා මොනම දෙයක්වත් ඒ ආමතුරු දන්නේ නැහැ. ওই සිද්ධිය හතරම දන්නේ අපි. බුදුරජාණන්සේ කියපු නිසා. එහෙම නැත්නම් ඒ සිද්ධිය නිකම්ම නිකම් මේ ආමතුරු දන්නේ මොකක්වත් මේ නොපිනේදලා දෙව්දුව සෙල්ලම් කරන්නේ. ඉතින් එතකොට මේ <clears throat> හතර පොලේම අහුවෙන්නේ ඉති වුණා. හතර පොලේ අහුණා නම් කතා හතරක්. ආමතුරෝ ගෙල්ලි වෙරලා කකුල් හොදපු තැන නම්බු ලැබුවනම් ආමතුරෝ ටිකින් ටිකටන් දෙකි ටිකටම ආශිර්වාද කරන අද ඉන්න ආමතුරෝ ඉන්නේ විශ්ව ශක්තිකාරයෝ. ඒ ටිකත් එතපත් වෙනවා. ඊට පස්සේ ආපු වෙලාවේදී දෙව්දුව කතා කරලා කුකුස් කරලා යන්න ගියා නම් එහෙනම් වෙන කතාවක් යනවා. මේ මාර බලවේග වැඩ කරනවා. වැඩ භාවනා කරන අයට තමයි මාර බලවේග ඉන්නේ කියලා. ඒ කතාව හදාගන්න. ඊට පස්සේ හාමුදුරුවෝ මේක දැනගෙන හිටියා නම් මේ වෙච්ච මෙහෙම දෙයක් වෙලාම කියලා ඔයටත් කලින් නිවන් දකින්නත් තිබුණා. මේ ලෝකේ තියෙන දේවල් මේ වගේ දූවිලි වගේක් තියෙන්නේ. ඕක ඝණයක් වටපත් කරන ගිල ගන්න තමයි. ඕක ඔය තාලෙන් මේ යන්න ඇරියා නම් ඔය පින ප්‍රතිපත්ති ප්‍රවෘත්ති ඕනෙත් නෑ. ඔක පින නම්බුවක් ඕනෙත් ආන මොකද කන්නකට නෑ හියනවනේ. මොකක්වත් දෙන්නේ. දැන් අපිට මේ සිද්ධි හතරෙන් ඕන තැනක බලන්න පුළුවන් අද තියෙන්නේ ওই සිල්ලම තමයි. අද තියෙන්නේම කාට හරි හසුරුකමක් කරන්න ඕන ලොකු පූජාවක් දීලා ආරාධනාවක් කරන්න. මොනවාක්වත් නැහැ කනවා gediya පිටින් කරනවා. ඒ ටිකක් කාටවත් නොතරන විදිහ ලොකු පූජා වට්ටියක් දෙන්න ඕනේ පිදේනියක් දෙන්න ඕනේ. තීරලා ඔබ වහන්සේ වගේ කෙනෙක් නැහැ කියපු ගමන් වැඩේ හරි. මෙයා හිතනවා මම මගේ ලනුව එයා කෑවයි කියලා. එයා හිතනවා මගේ ලනුව මෙයා කෑවයි කියලා දෙන්නර දෙන්න කෑම සිද්ධ වෙනවා කොහමද සාසෙන්න පරිහානියක් තමයි තියෙන්නේ. මේ සිද්ධි ගණන් නොගෙන යන එක තමයි රහතන් වහන්සේගේ සිද්ධිය. නමුත් අපි මේ සාකච්ඡා කරන්නේ මෙවැනි සිද්ධි ඇති නොවීමට විනයගරුක වෙන්න ශ්‍රද්ධාව ඇති මේ ලැජ්ජ බය ඇති කරගන්නයි. නමුත් වක්‍රම දෙකක් තියෙනවා. එකක් දැනගෙන මේක අත ගාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ 아무තු කරා වගේ. Taman දන්න Taman සිල්වන්තයි ගුණවන්තයි දේවතාව නෙවෙයි අම්මා නෙවෙයි පිටුවැසිතරුවනේ කවුරු නැටුවත් එයාට වෙන්න ඕන වැඩේ වෙනවා. එහෙම නැත්නම් කොටින්ම පුළුවන් මේ වගේ වෙලාවේදී ඒ මේ අකුල් දෙක හොදලා මගේ දරුවා දන්නේ අනි මාව ගාව ගන්න එපා. ඕගොල්ලන්ගේ සාන්ති කර්ම වලට කියලා කොටිම්ම කොටිම්ම බේරලා යන්න පුළුවන්. මේ දෙකෙන් කොයි එක වුණත් වඩා දක්ෂ ක්‍රමේ නම් මේවා කරලත් Taman කෙලෙසි නිකලෙසි කවුරු ඇඟට මේ සැක සංකා දාන්න කුණු දාන්න අවනම්බු දාන්න ආවත් ඒව එකක්වත් කනකට ගන්නේ නැතුව යනවායි කියන එක ඕලොමොට්ටලකමක් නැත්තම් මේ සංවේදීකමක් නැති ගතියක් විදිහට තමයි පේන්නේ. මොකද රහතන් වහන්සේ කෙනෙක් හෝ රහතන් වහන්සේ වෙන්න උත්සාහ කරන කෙනෙක් ඔය බල්ලු බිරුවට කඳු පාත් වෙන්නේ උඹලා ස්තුති කරන්නේ ස්තුති කරපල්ලා කට කතා පතුරවන්නේ කට කතා පතුරවපල්ලා වණින්නේ බැනපල්ලා මගේ හිත මන් දන්නවා මගේ නෑයම වෙදකමක් මම මේ කෙරුවේ වෙච්ච හිතේ කෙරුවා විතරයි කියලා දෙපැත්තෙම බේරෙනවා ඒක නිසා මේ ගාතාව කියවන්න කායසර සංසට්ඨං ගහට්ඨේහි අනාගාරේහි චුභයං අනාකසාරින් අපිච්ඡං තමහං භූමි බ්‍රාහමණං ඔක ඉස්සර තිබුණා අපේ භාවනා ශාලාවේ ගහලා මම ඒ රාමුවක එම්බ්‍රොයිඩර් කරලා තිබුණා ඔක අතින් ලියපු එකක් ඒ ගාතාව ඊපස්සේ මම ගෙනල්ලා තියන්නේ ගොඩක් අල් මේ මම ඉතින් ඔය සක්මනේ තියන්නේ ඊට මොකද භාවනා භාවනා සුද්ධ කරනකොට ඒක දිර්ලා ගිහිලා තිබුණා ලොකු සංහංශ තමයි යෝග උලුප්පලා තියෙන්නේ ඊට පස්සේ කවුරු හරි මේ රිදි කෑල්ලක එම්බ්‍රොයිඩර් කරලා තිබුණා මහලා තිබුණා ওই විදිහට අසංසට්ටං ගහට්ටේ කියලා කියන්නේ මොන්නම විජේකරත් ගිහියන් එක්ක ගැටුම් සංසර්ගයට යන්න එපා. හොඳින් ඕනෙත් නැහැ නරක ඕනෙත් නැහැ. අතේ දුරින් තියාගන්න බැරි වුණොත් ඕක කොල්ල වගේ තමයි. අය කොස් ගෙඩිය කපනකොටම පොල් තෙල් ටිකක් ගාගෙන පටන් අර ගන්න ඕක නැත්නම් සිවුරෙත් ගෑවෙනවා. අපි පැත්තේ සාමාන්‍ය කියන කතාවක් තමයි කොස් කාලේට හාමුදුරන්ගේ සිවුරෙත් කොල්ලයි. ආයේ ගෙදවල් වල ඉන්න මිනිස්සුන්ගේ අහන්න දෙයක් නැහැ. ඒ ඉතින් ගෑවට පස්සේ ඔය ඉතින් ගෑවි ගෑවි තියෙනවා. ඉතින් අවුරුද්දම තියෙනවා කුණු ලපේ. ඉතින් ඒ නිසා පොල් තෙල් ටිකක් ගාගෙන වැඩ කරන්න ඕනේ කීයෝ කියලා කියන්නේ මා අම්මතර කාන්දන් જાතියක්. ඒ වගේම කොක්කක්. මට හුඟක් වෙලා වැඩ කරන්න වෙලා තියෙන දැනුත් ඉන්න සුදු වෙනකොට තියෙන වැඩි වෙලා ඉන්නේ ගියත් ඒක තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ජාගාම තමයි අවශ්‍යතාවයේ ශක්තිය කර නිර්මාණශීලීත්වයේ සේරම තියෙන්නේ. නමුත් ඒ සේරම තියෙන්නේ සංසාරේටයි. ඒවත් 100ට 100ක්ම සංසාරේටයි. කලා නැත්නම් මේ වැටෙන්න එපා. කොටින් ඉඳලා පින්නන්න ඕන දෙයක් නැහැ. උඩ ඉඳලා පීනන්න හදන්නේම අපිට පුළුවන් කියලා පෙන්වන්නේ. පෙන්වන්න හදන්නේම අර ගැරන්ඩියෝ මේ නයි වාගේ පෙනේ නැති නිසා කැබිලිටි කටුවරන උස්සගෙන මෙහෙම මේව කරලා පෙන්න ඕ මට පෙනයක් නැද්ද කියලා අහනවා. අපි මේ ගැරන්ඩියෝ කැබිලිටි කටුවරින් කරන දෙල්ලම වගේ තමයි ගිහියන්ගේ දෙල්ලම. ජාද චීන සාසනේ ඒ පැත්තේ ඉස්සර වෙච්ච සාසනයක්. ඉතින් ඒ නිසා ඒ වගේ කටයුතු කරන කට්ටිය හොඳට දැනගන්න ඕනේ අසංසට්ඨංගාට්ඨේ. සංසට්ඨ කියලා කියන්නේ පරාමර්ශන සම්මර්ශන කියන වචන දෙකේ වෙනස. පරාමර්ශණය කියලා කියන්නේ කාමරාග නැත්නම් තණ්හාමාන දිට්ඨි සහිතව ඇසුරු කරනවා. පරාමර්ශණය කරනවා. පරාමර්ශණය කරනවා. ආමර්ශණය ආමර්ශණය කියලා කියන්නේ අත ගන්නවා. ඒ කියන්නේ සම්මර්ශණය කියලා කියන්නේ මේ රාග දෝෂ මෝහ නැත්නම් තණ්හාමාන දිට්ඨි සහිතව තමයි අත ගන්නෙ. නමුත් ඒක නැති කිරීමේ ප්‍රතිපත්තියක් වශයෙන්. තණ්හාමාන දිට්ඨි නැති කරන අදහස් කරන්න දෙයක් නැහැ නේ. තීන හරියක් තියෙන්නේ තණ්හාමාන දිට්ඨි තමයි. තීන හරිය තියෙන රාග දෝෂ මෝහ තමයි. හුඟ හරියක් සිව්පසේ ලැබෙන ප්‍රත්‍ය ගියංගෙන් තමයි. ඒව ඇසුරු කරනවා. ඇසුරු කරනකොටම සාමාන්‍ය ක්‍රමයේ හැටියට ඒ අනුව තණ්හාමාන දිටි පහළ වෙනවා. නමුත් ඒක නිතරම එළඹ සිටි සිය තියෙන මම මේ පාවිච්චි කරන්නේ තණ්හාමාන දිටි නැති කරන්නයි කියලා. ඒකට සම්මර්ෂණය කියනවා. ඒ වගේම සංසට්ඨ කියලා කියන්නේ සිංහල වචනයක් තියෙනවා ඔකට. සංසර්ග කියන පදේ හැදලා තියෙන තෝකේ. සංසට්ඨ ඕන් නැති පෛරුපාසනක ආලිංගන ඇඟැලුම්කම් ඕනේ නැති ඇඟලුම්කම් වල තමයි සංසප්ත කියලා කියන්නේ. අසංසට්ටං ගාටේ නමුත් සරුවචනාංශේ දේශනා කළා තියෙනවා ගියා 100 100ක්ම අයින් කරලා සම්පූර්ණ අරණ්‍ය වාසීව පළවල් පළපළ නෙලාගෙන කාලා අලමුල් වලින් ජීවත් වෙන ජීවිතෙත් නිග්‍රහ කරලා තියෙනවා. උඹලගේ තියෙන නිහතමානිකම පෙන්නේ ගියෙක් ඉදිරියට හිඟල ඵලයන්. ගියෙක් ඉදිරියට හිඟාගෙන ඵලයන්. හීලි වෙලා යැපෙන ලැපෙන දෙයින් යැපෙන්න කියලා ඒක දසධම්ම සූත්‍රයේ ඉතුරුවම කියනවා පරපටිබද්දාමේ ජීවිකාති අබින්නම් පච්ච වේක්කිතබ්බන් අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනුන්ගේ මතය අපිලා තියෙන කියලා. ඒකෙදි ගියතන ලොකු බරක් වෙනවා. ඒ වගේම කතා නොකර තන්නේ කර කතා නොකර ජීවත් වෙන ජීවිතේට කරපු විනය නීතිය තමයි අපි ගාපෝයට කරන්නේ අනිවාර්යයෙන්ම ළඟ ඉන්න කෙනාට කතා කරලා කියන්න ඕනේ මගේ වැරද්දක් දැක්කොත් කියන්නේ කියලා. පැවරුමක් කරන්න ඕනේ වචනේම කරන්න ඕනේ. ඒ කියන්නේ නෑ මම හොඳට ඉන්නවා ඕගොල්ලෝ මම එක බලන්න දෙපා මම ඕගොල්ලෝ බලන්නෙත් නෑ මම පැත්තකට එනවා කියන කතාවට ඉඩ නෑ ඒක නිසා මේ සංසර්ගයක් තියෙනවා අපි ළඟ තියෙනවා යම් කිසි විදියක ගැටුමක් ගැටුම තියෙන නමුත් සංසත්ත කිය සංසර්ග කියන වචනේ අදහස මේ දැඩි කාම රාග පැත්තෙන් එන දැන් ඇඟැලුම්කම් කියන එක පොඩි දරුවන්ට දක්වන නැත්නම් සිනහස කියන වචනේ ගන්න පුළුවන් මේ ආදර දැක්වීම ඉතින් අපි හැම වෙලාවෙදීම අර ධර්මයේ පැත්තකට දාලා ඒක ඉස්සර කරගත්ත ගමන් ඉතින් අර හාමුදුරු අහුවෙන හතර පොලෙන් ගොතන දනක අහුවෙනවා. ඊට පස්සේ අනාගාරේ චූබය. අනාගාරික වෙච්චි අගාරෙන් ඈත් වෙලා අනාගාරික වෙච්ච ඈත් එක්කත් වැඩි පෛරුපාසනකම් තියන්න බෑ. මට මේ ගෝලයා ඕනෙමයි මේ ගුරුවරයා ඕනෙමයි මේ මේ තැන ඕනෙමයි මේ පරිසරය ඕනෙමයි කියලා ඒකෙත් බයක් ඇති කරගන්නයි කියලා තියෙනවා <clears throat> මිකෝ යතා වනම්මි අබද්දෝ මිකෝ වනම්මි යතා අබද්දෝ කැලේ මෙන්න <clears throat> මුවා මුවපොව්වා තනකොළ නිල් තනකොළ තියෙන තැනක හොයන යනවා මිසක් ආවල් තැන ඉන්නවා කියලා තැනක නැහැ කැලේ කොහෙත් ඔහෙ තනකොළ තියෙන තැනක කක ඇවිදිනවා මිසක් එක තැනක ඉන්නේ අනේ වගේ අනගාരികයන් එක්කත් ඒ ඒ දැඩි බන්දර මේකමයි මෙච්චරමයි මෙතනමයි කියන හැඟීම ගන්න එපයි කියලා. ඒ නිසා කවුරු කෙරේ ඒ කියන්නේ ඒකට පිරුපාසනයක් නැහැ. ඒ කියන්නේ අර ඒකට ගිය දෙතුන් දෙනෙක් මම දැකලා තියෙනවා මේ විවේකයේ පිණිස නිස්සද්ද භාවයේ පිණිස පිරිසුදුකම් පිණිස කියලා ගී ගිය අතාරිනවා. තාම සූදානමක් නැහැ. ගී ගිය අතාරිලා බොහෝම දැඩිව මේ අරණ ප්‍රතිපදාව රකින්නවා. විනය රකින්නවා. හැබැයි මේ කරන්නේ gedet තියෙන ද්වේෂෙත් එක්ක. තමන් අතාරපු peete පෙන්වන්න මම නෑ කිසි කෙනෙක් කතා කරන්නේ මම පාත්‍ර විසලා වළඳන්නේ කියාගෙන පටන් ගන්න අන්තිම ටික දවසක් ගියාට පස්සේ මානසික අසහනක තත්පත් වෙනවා ඒක ඒ ලෝකෙත් නෑ මේ ලෝකෙත් නෑ මේක ඇල්ලුවේ නැත්තම් අර අතාරපු එක පිළිබඳව පස්සේ විශාල මේ දෙගිඩියාවකටපත් වෙනවා දෙගිඩියාටපත් වෙලා උසස් සීල රැකගන්න බැරි මානසික බයිපෝලා සිටුේෂන් එකට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගිහි පැත්ත නැත්තම් ඔය විනය එහෙම නැත්තම් මේ අරණ්‍ය ප්‍රතිපදා වගේ දේවල් දැඩිව අල්ලගත්තත් එතකොට දුක අවබෝධ කරගන්න දුෂ්කරකමක් තියෙනවා. ඒ නිසා මේ අනගාരികකත් එක්කම වැඩි පෛරුපාසනාව කරන ඒකත් ඒකෙත් බයක් ඇති කරගන්න මම ගිහිවේ හිටියේ මම මේකට ආවේ මේ විවේකයේ පිණිසයි. ඉතින් එපිටට මේ පැමිණීමෙන් මට වෙන සුද්ධියක් නැහැ. ඊගේ අතහැරීමෙන් වෙන සුද්ධියක් නැහැ. එහෙමනම් සිවුරේ තියෙන්න එපා මොනවා හරි නිවනක් එකක්. තට්ටේ තියෙන්න එපා ওই දෙකේම නැහැ. ඒක පාවිච්චි කරලා වැඩ ගන්න නම් තියෙන්නේ මේකට බැඳෙන්න නෙමෙයි තියෙන්නේ මේකෙන් ගන්න වැඩේ අර ගන්නවා. ඒ නිසා ඇත්තටම ජීව භාවනා කරන්න. භාවනා කරලා තේරුම් ගන්න ඕනේ පැවිදි වෙන්නේ මම වෙන මොනකටවත් නෙවෙයි. මට වැඩි විවේකයක් හම්බ වෙනවා. එහෙම නැතුව මේ අරන්නේ නිවන නෑ. අරන්නේට යමින් නිවනට යනවා කියන එක කියෙවෙන්නේ නෑ. ඒ නිසා අනගාරේ චෝබය. ආසංසට්ටං ගහට්ටේ අනගාරේ චෝබය. අනෝකසාරේ අප්පිච්චා අනෝකසාරෙන් කියලා කියන්නේ මේ ඕකහස ඇති කරනවා කියන එක. මේක කියලා තියෙන තණ්හාමාන දිත්‍ය ඇති කරනවා කියලා අල්පේච්ච වෙන්න ඕන. අල්පේච්ච වෙන එක තමයි ඇත්තටම ගියම් පිළිබඳ තද ආසාවකුත් නැහැ. මේ මේකේ මේ වස්තු භෝග තිබුණාට ඒ වගේ ආසාවකුත් නැහැ. අල්පේච්ච වෙනවා නම් බුදුජානක කියනවා ඒ ಗುಣ තියෙනවා නම් එයා රහත් නොවුනත් වගේ නිකන් කියවෙන්නේ. මම යාට බ්‍රාහ්මණය කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ වගේ සම්පූර්ණ වෙන් වෙලා අයිස් පිටික දාලා වහලා වගේ ඉන්න එකක් නෙමෙයි මහානකම කියන්නේ. මේ වගේ සංසර්ගයේදීලා ආමර්ශ පරාමර්ශනයේදීලා වැටෙන එකක් නෙමෙයි මහානකම කියන්නේ මෙව්වත් ගැටුණට මේ ඇලපතේ වතුර වගේ අලකොලේට ඇච්ච වතුර ටික වගේ ඒක රඳන්නේ නැතුව ඒකේ ඒකේ ඒකට කියනවා ස්මියරින් කියලා කියනවා ඉංග්‍රීසියෙන් නැත්නම් ඒකේ තැර වෙන්නේ නැතුව අපි තැවරෙනවයි කියලා තැර වෙනවයි කියලා කියනවා තැර වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් එහෙමනම් මේ මිනිස්සයා නිකන් අනිවාර්යයෙන්ම ගලවගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මේ පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා ගන්න පුළුවන්. දකින්න දැක්මේදී ආහන ඇහිල්ලේදී ගන්න බැල්ලිලේ රස බැල්ලිලේ පහද ලැබෙල්ලේදී හිතන හිතවිල්ලේ ඒ කිසිම දෙයක් එක වැඩි පෛරුපාසනකමක් ඕන මේ දැක්ක කියලා ඒක අදහන්න යන්නේ නැහැ. උකට අහලත් බලනවා. ඇහුවයි කියලා අදහන්න යනකොට දැකලත් බලනවා. ඒකම නැවත නැවත දෙතුන්සරයක් බලලා මිසක් මේක කට කතා වෙන්න පුළුවන් මේවා බොරු වෙන්න පුළුවන් මේ මනුස්සයා දෘෂ්ටි කේන්දලා වෙන්න පුළුවන් කියලා දැන් බුද්ධ වචනේ වුණත් හැම වෙලාවෙම පරීක්ෂා කරලා තමයි බාර ගන්න. එක සැරේ බාර ගන්නෑ. ඒක තියෙන්න ඕනේ ගිහියන් එකයි පැවිද්දාන් එකයි. කිසියම් දෙයක් gediya පිටින් කන්න නරකයි. දීප පමණින් ගන්නෑ. පරීක්ෂා කරලා බාර ගන්න ගතිය තියෙනවා. මේ මනුස්සයා තනි වුණත් සෙනගක හිටියත් ගිහි අතර හිටියත් පැවිද්දන් අතර හිටියත් හැම වෙලාවෙදීම එලඹ සිටි 100ක් තියෙනවා. අප්‍රමාදී ගතියක් තියෙනවා. බලන්නෙම මේක දිහා මෙතන තියෙන්නේ මේ මොනවද කියන්නේ වංචනික ධර්මයක්, භාෂයක්, මුලාවක්, මායාවක්, මිරිඟුවක්. ඕක මත පදනම් කරන්න එපා. ඕක නැවත නැවත බලලා කරමු කියන හැඟීම එනවනම් ඒ මනුස්සයාට කාටවත් මේ මේ දෙව්දුවකට හෝ කාට හරි මායා කරන්න අමාරුයි. මොකද මංස එක සැරෙන් කන්නේ නැහැ. දෙසරත් තුන් සැරයක් පරීක්ෂා කරනකොට ඔය මැජික් කාරින්න මායා කාරින්න බෑ. ඒගොල්ලන්ට පළවෙනි සැරේම එක පාට හරි වැරදි උත්තර ඉල්ලනවා නෑ හදිසියක් නෑ මම පස්සේ මීට උත්තර දෙන්නම් කියලා පස්සර දානකොට සත්‍ය මතුවලා එනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඔය ඔය කියන ශික්ෂණය පැහැදිලිවම විපස්සනා පිළිබඳ අර්ථකථනයක් ඔයි කියවෙන්නේ. විපස්සනා කියන්නේ මොකද්ද කියන එක ආගමික ජීවිතයක් නෙමෙයි ඔය කතා කරන්නේ. විපස්සනාව පිළිබඳ අර්ථකථනයක්. හැබැයි ඒක කවදාකවත් ආගමික ජීවිතකින් තොරව ගන්න බෑ. නිකන් අහම්බෙන් වෙන්නේ නෑ. ආගමික ජීවිතය ගත කරලා විපස්සනාව දැනගත්තොත් ආන්න ඒක නඩ පුළුවන් වෙනවා. ඇයි මේ ආගමික ජීවිතේ සීලයක් කියන්නේ? ඇයි මේ ආගමික ජීවිතේ සමාධියක් කතා කරන්නේ? ඇයි මේ ආගමික ජීවිතේ විපස්සනා ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ කියන එක තේරෙනවා. එහෙම නැතුව මේ ඒ දේවල් වලට අදාළ තාරාතිරම වටිනාකම් අවබෝධ කරන්න බෑ කවුරුත් කියලා දියා. එනිසා මේවා දිගට කරගෙන කරගෙන යනකොට ඒ ඒ දේවල් කොයි කොයි තැන්වල ස්ථානගත වෙන්න ඕනද? ඒ කියන්නේ දාහනේ කොතෙන් දෙන්න ඕනද? සීලේ කොතෙන් දෙන්න ඕනද? සමාධිය කොතෙන්ද? විපස්සනා කොතෙන්ද කියලා තමා විසින්ම තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ පුද්ගලයාට කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා. සර්වඥාන්සේ කිසිම වගකීමක් අරගෙන නැහැ. ආ හොඳයි ඔය ටික කෙරුවොත් මම ඔබ මේ මේ විදිහට ඔබට මම arrange කරලා දෙන්නම් කියන එක නෑ. ඒක තමන් බුදුන් කියන මේ දාන කියලා එකක් තියෙනවා සීලය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥා තියෙනවා මේවා හදලා වඩලා ඒ එක එක තැන්වල ස්ථානගත කරන්නේ මේකට වැඩිය මේක හොඳයි මේක මෙතනයි මේ හේතුව මේ ඵලය කියලා ඒ ටික අපි හදාගන්න. ඒ ටික අපි හදාගත්තට පස්සේ ඒ දැනුම කාටවත් හොරකම් කරන්න බෑ. කුයි තැනට ගියත් අපි ටික හදාගන්න පුළුවන්. ඒ නිසා එව්ව ඇබැග්ග විදියට ගණන් ගන්න නරකයි. එව්ව ව්‍යසන විදියට ගණන් ගන්න නරකයි. එව්ව ආතුර විදියට ගණන් ගන්න නරකයි. ඒකෙන් තමයි අපි මේ දුෂ්කරතාවලින් තමයි පන්නරේ ලබන්නේ කියන හැඟීම තියෙනවනම් මේ සාමාන්‍ය ලෝකයා පස්ස ගහන ඒ කියන්නේ තමන් පිරිහිලා ගන්න දේවල් භාවනා ලෝකයේ හැම වෙලාවෙම තමන්ගේ මේ තීව්‍ර භාවය ඇති කරගන්න, ඉදurangගේ ප්‍රණීත භාවය ඇති කරගන්න නැත්නම් මේ ඉස්සරහට එන තියෙන බරපතල දේ පිළිබඳව පෙරහුරුවක් කරලා පෙන්නනවා වගේ. දැන් ඔය සුනාමි අපිට ආවා. අපි දන්නේම නැහැ. 50 50000ක් විතර ගියා. නිතර ඕකේනවල ජපානයේ ඉතින් ජපානයේ විශාල මේ මොනවද ඒවට කියන්නේ කලපු ආට කෘත්‍රිම හදලා ඒකේ කට්ටිය බස්සලා බෙල් එකක් ගහලා සුනාමියක් එනවා. ඒ සුනාමිය ඇති කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඊට පස්සේ කියනවා මෙන්න මේ වගේ දෙයක් ලෝකේ තියෙනවා. අද ඕගොල්ලන්ට මේ බාලදක්ෂ ව්‍යාපාරයේ යම්බෝරියක් තිබ්බා වගේ මොහොතට වැඩිච මිනිහෙක් ගොඩ ගන්න පේනවාගේ අද සුනාමයට පුරු කර දාසි කියලා ඒක පාට එකල මොහොතේ සෙල්ලම් කරගෙන ඉන්නකම සුනාමයක් වෙලා ඉතින් කවදාක එකක මැරෙන්නේ නැතුව සුනාමිය ආවා. මොකද ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ. සුනාමිය නිතර එන නිසා අපිට ඇවිල්ලා පැයක් ගියා. වවුනියා පැත්තට ගහලා පැයක් ගියා ගාල්ලට ගහන්න. පණිවිඩයක් දීගත් බැරිනා. මෙහෙම දෙයක් එනවා මොකද කවදාකවත් ලෑස්ති නැහැ. ඒ නිසා මේක දන්නකම සුනාමියක් එන බව එනවා සුනාමි කියලා જાතියක් තියෙනවා කියලා දන්නකම තියුණා නම් අපි අඩු ගානේ දුවල ගිහිල්ලා හරි කියන. නොදැනුවත්කම නිසා මැරෙනවා. ඉතින් මේකෙදි කරන්නේ මරණය කියන එක අනිවාර්යයෙන්ම දන්නවා. මරණයට ඉස්සෙල්ලා මරණය පොඩ්ඩක් පෙන්වලා දෙනවා. ලෙඩ වෙනවා කියන එක ඒකාන්ත වෙන බව දන්නවා. ලෙඩ වෙන බව පෙන්වලා දෙනවා. වයසට යන බව ඒකාන්තයෙන් දන්නවා. වයසට එන්න සූදානම් කරනවා. ඉතින් ඒක කරන්නේ කොහොමද? තරුණ කාලේ ලෙඩ වෙනවා. තරුණ කාලේ අනතුරු සිද්ධ වෙනවා. තරුණ කාලේදී ව්‍යසන සිද්ධ වෙනවා. ආයෙත් උකට හිතා ගන්න පුළුවන් මේ තමයි මේ ගෙනියන්න හදන්නේ ඉස්සරහට වෙන දෙයට මිසක් මේක මේ කාලකන්නිකමක්වත් මේක අභාග්‍යයක්වත් නෙවෙයි. අභාග්‍යයක් වෙනවා වැඩි විදිහට බලනවා. නිත්‍ය සුඛ සුභ සංඥාවෙන් බලනවා. මේ වෙච්ච දේ වෙච්ච පැමිණි දුක් පැනිරහයි කියලා විඳින්නේ අනිවාර්ය සංසාර රෝග ටිකකටයි මේ පුහුණු කරන්නේ. මේක මේ මේ මේ පුහුණු කඳවුරක්. මේක ජම්බරියක්. මේක බාලදක්ෂ ජම්බරියක් නැත්නම් බාලදක්ෂ කැම්පයක් කියලා බාරගත්තොත් ඉතින් මිනිස්සු සල්ලි වේදම් කරලා ඊවට දාගෙන යනවනේ කැම්ප් වලට. යුපිටර් අපි ගියාම ඔය කරන්නේ මේ වෙයි කරන්නේ ඒ කැම්ප්ස් වල තමයි කරන්නේ. දැනදින වල කරන්නේ බාලදක්ෂ කැම්ප් එක. ඒක හැදලා තිනවා මේ වගේ හින්න හෙල ගලේ මේ ලණුවක් දාලා තිනවා පුළුවන් නම් උඩ නැගපන් යට පිටු මේ මේ මේ මොනවද මේව ටිකක් දාලා තිනවා ලී කුඩු ටිකක් උඩින් හොඳට ගැට ගහලා තිනවා කම්බි හොල්ල බලලා නැගපන්. ඒ වගේ මේ අනතුරුදායක දේවල් කඹේ ඇවිදින හැටි ඒව ටික ඔක්කොම හදලා තිනවා. ඉතින් ආවිල්ලා ගුරුවරයෙක් ඉදිරිපිට කරනවා. ඔය කැන්ඩල් බාක් එකේ තේ වගේ. ඉතින් මේ වගේ ඉඳලා යහ කන්ද කරන කේබල් එකක් දාලා කේබල් එක පැදපන්. මෙහා පැත්තට. ඉතින් ඔක්කොම පුහුණු කාර්ය දුන්නට පස්සේ උංගලේ ගෙවුවත් මරන්න බෑ. මං කියන්නේ අමරණීය දතරපත් වෙනවායි කියලා. නමුත් අපි වගේ ওই කප්පුවක් පතක් තුවාල උතාට කෑ ගහන දෙයක් නෑ. මේක මේ ඊළඟන කන පරිප්පණේ තියෙන මේ ගිහිල්ලා කැම්පේට ගිහිල්ලා තුවාලලා ඉත බයර දෙයක් නෑ. මේක එහෙම නෙවෙයි. ඒ වගේ චීදයක් බලාපොරොත්තු වෙන්නේ නැතු හිටපුවාම ඒකට පුරුදු කරලා තමයි තියෙන්නේ ගියන් එක්ක හෝ ඒ කියන්නේ බාහිර වැඩි හැකීමක් කරන්න එපා. කවුරුත් අධිසිත උදව් කරන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීමක් තියාගන්න එපා. ඇතුලෙන් ගන්නත් එපා. හොඳම දේ තමයි කටතේ ආපුවම මට මේක දරන්න බැරිද කියලා බලන්න. බලපු ගමන් අර ඇතුළත තියෙන පුදුමාකාර ඥාන වගේක් වැඩ කරනවා. ඒක නැත්තම් මේක මේක නැත්තම් මේක උත්තර එනවා. ඉතින් එහෙම කෙනා ඇත්තටම නිවන් නොදැකට නිවනේ වගේ තමයි. සරුවචනාසේ බ්‍රාහ්මණයෙක් කියලා නම් කරනවා. අනං අසංසට්ටං ගහට්ටේ ගියම් පිළිබඳව හැමදේම මෙම එළඹිලා මේ ඒකට කියන්නේ අභිහට්ටුම් පවාරේ එළඹිලා පවරමින් ඉන්නේ මේක දෙන්නද මේක දෙන්නද මේක දෙන්නද කියලා ඔය පුළුවන්කමට නෙවෙයි බයට ගියෝ නටන්නේ නැත්නම් ගියෝ ඕවර් ටයිම් කර කර හම්බ කරන්න ඕනේ අනුන්ට දෙන්න ඕන දෙන්නේ බයට මේ ආමතුරණ දීපම අපි ෂේප් වෙයි කියලා ඉතින් පින්කටේට සල්ලි දාන්නේ මොකද වෙන්නේ මොකටේ ආ මේක දැම්මට පස්සේ සනීප වෙයි කියලා ඉතින් අපි ඒකනේ යැපෙන්නේ අටුගේ බයෙන්නේ ඒ කියන්නේ සුනාමි ආවට පස්සේ පන්සල් වලට ආදායම් වෙයි. මේ අනිකාගම් වල කියන දෙයනාසීම කරන්නේ මොකද ශ්‍රද්ධාවන්තද කියලා බලන්නද. දෙයනාසී සුනාමි එවන්නේ ව්‍යසන එවන්නේ මේ තියේදී දේව භක්තිය කඩා ගන්න නැතුව ඉන්නවද කියලා බලන නිසා ඒකත් දේව ක්‍රියාවක්. බුදුරජාණන් කියනවා මේක සංසාර ස්වභාවය පෙන්වන්නේ. ඒක නිසා මිනිසුන්ගේ පහයට වැඩ කරන්නේ. ඒ වගේ පැවිද්දොත් මේ ගිලන් හලවල් හදනවා ආසනීය සංඝයාට උපස්ථාන කරන හෝ ගාල වැඩ. හැබැයි මවුනා කරන්න ගියාම නෑ ඒක ඕනේ නෑ. අනික් වැඩ ටික දැන් පවිජන සංඝයාට බැංකු පොතක් හදලා දෙන්න. කීයක් හරි සල්ලි තියෙන පැවිදි වෙනාට ඉගෙන ගන්න ඕන ඕනේ චා. 26 පන්සලක් තියෙන්න ඕනේ. යාට අර ලෙඩ වෙච්චාම ඉන්න ගිලන් හදලා විශාල ව්‍යාපාර අප්පා ඉතින් ගිය වෙන මොනව කරන්නද සාසන වෙනුවෙන් කියලා කරනවා. පැවිද්දොත් ඒකට ලෑස්ති වෙලා කැතපට ගහගෙන එන එන එන අපිත් ඒව කරන්නේ නැත්තම් කියලා ගහනවා. අන්තරපරපතේ ඒ කරපු මිනිස්සේ අකාලේ බෑනවා. ඌ භාවනා කරන්නේත් නැහැ. ඔය ඌව උන්නේ නාඩගම් ඔය නැතුවත් බෑ ඉතින් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ නැතුව කරන්න බෑ ඔටියක් කෙරෙන්න ඕනේ. ඔක් කෙරෙනවා. ඔක් කරන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙනකොට ඔක් කෙරෙනවා නම් ඒකට මේ මනුස්සයා ඔය අල්පේච ජීවිතේට පුරුදු වෙනවා. අපිච්ච. මොකද්ද අනෝකසාරය කියන එක විස්තර කරලා තියෙන්නේ මොකද්ද වචනේ? ආලේ නොහැතිරීමේ ආලේනම් අන්හානම් කියයි. ඕකසාරී නාමක කිය. ඕලාරික මේ නැත්නම් මේ ඕකාර. ඕකාර කියන්නේ විකාර ජාත. ඕකාර සංකලේශම් කියලා කියන්නේ. මේ කියන්නේ ඕක අනෝකසාරී. අnder කොහමද මේ පදේ නම් ටික හොයලා බලන්න ඕනේ. ඉතින් අනෝකසාරින් අප්පිච්චන් ඒ අර අර මේ නිකන් වැරදිච්ච වැටිච්ච දිගට බිමට වැටිච්ච මිනිස්සුගේ සද්දායත් වෙච්ච මිනිස්සුගෙන් වැඩිපුර මේ ටැක්ස් කරන්න යන්නේ දුකටපත් වෙච්ච මිනිසා ඕන දෙයක් දෙනවනේ. ඒ දෙන්නේ මේ මනුස්සයර තියෙන මේ මොකක්ද නෙවෙයි අර බයට කරන දේ ඒ වෙලාවේදී කුට්ටිය කඩා ගන්න යන තරකයි. ඒක ප්‍රවේශමෙන් කටයුතු කරන්නේ මනුස්සයා දෙන්න තියෙන අවස්ථාවක් නැති කරන්න එපා. මනුස්සයා ඕන කියන්නේ දීපු දාවයි. ඒත් ඒ වෙලාවේදී මනුස්සයා බය කරලා ඕක බෑ මේකත් ඕනේ කිය කිය ඒ වැඩේ කරන්න යන්නත් ඒවා. අන්තික පැවිද්දන් විසින් මේ කරන විදිය මේ පැවැත්ම සඳහා කරන වැඩ ඒ අපි ලොකු සංසිඳන කාලේ කියන්නේ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා කියලා පැවිද්දා දෙන දාණය පිළිබඳව ශ්ලෝකයකින් විහිළු කරනවා. පැවිද්දර දාන්නේ නැහැ පැවිද්දර තියෙන හිඟට ඒක. දැන් අද කරන්නේ පැවිද්ද විශාල දාන සංවිධානය කරන්නේ. 84000 මෙව්වා මාර පිච්චයි මේ පිච්චයි ගහන්න පුළුවන් ඕන දෙයක්. අන්තිමට පින්කම යොරනාට පස්සේ බලපුවාම ඒකේ කියන්න තියෙන්නේ මේ ගෑණි මිනිහ රණ්ඩුනා වගේලු ඒක. ඒ වෙලාවදී මරා ගන්න මම යනවා යන්න ගෙදර දාලා කියලා බත් මුත්‍යත් පොළේ ගන්නවා. ඒ ටිකක් දෙන්න එකතුලා එක මේසේ වාඩිලා කනවා තාම. කිසි ගාණක් නැහැ. එළු දෙන්නගේ රණ්ඩු වගේ කියලා තිනවා පුම්බගෙන උඩ දාගන්න ළඟ එනවා. අන් දෙක මෙහෙම තියලා යනවා. පැවිද්දන්ගේ පිංකම්. පැවිද්දගේ පිංකම් කියලා කියන්නේ දාන පිංකම්. කිව්වත් කියන්නේ එළු දෙන්නගේ රණ්ඩු වගේ කෑණිය මිනිහගේ බත් හැලිය ඉදෙන කන්නේ රණ්ඩු සේරම. ගහ ගන්න නැති දවසක් කවදාකවත් නැහැ. දික්ක සාදන වෙන දවසක් කවදාකවත් බහුවෙන්ද උදේ දෙන්නම ටටා කියලා කිසිකක් දීලා රස්සාවට යනවා. ඒ එච්චරයි ඔය පැවිද්දන්ගේ පින්කම්. පැවිද්දන්ගේ පින්කම් කියලා දෙයක් නැහැ. පැවිද්දන තියෙන්නේ අනුන් කරන පින්කමකේ යැපෙන එක. මෙන්නගේ ගියත් එක්ක ඔය මේ අනාගාරයේ තියෙන බය කියලා කියන්නේ මේකට ආවේ ඒක හිකි කරගන්න බැරි වැඩ ටික කරගන්න නෙමෙයි. කියන්නේ පින්කම් ටික කරගන්න නෙමෙයි මේකට ආවේ විවිකේ පිණිසයි. මේකට ආවේ නිස්සද්දතාවය පිණිසයි. ඒ වැඩ ටික කරා. හැබැයි මේ කරනකොට අරගෙන ටිකක් කෙරෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නැතුව කරන්න බෑ. නමුත් ඒක හිතලා කරන්න යන්න එපා. කරන්න ගියොත් සාර්ථක වෙනවා 100 200. ලොකුසාංශ කිව්වේ ඒකයි. පැවිද්දෙක් කෙරුවොත් ඕන වැඩක් හරියනවා මහානකම ඇර. එච්චරයි. ඕන වැඩකට අත තිබ්බොත් හරියනවා මහානකම ඇර. ඒක තමයි මාර්යා ලැහැත්ලා ඉන්නේ එන්නේ අපි දෙන්න එකතුලා කරමු කොහොම වැඩක දැන් සරුවචනාසිරත් කොච්චරද කියලා බුදුනාට පස්සේ අපරාධය අර සක්විති රජකම ගත්තනම අපිට ඒ දන්න පාලම් කොච්චර හදන්න තිබ්බද ලිම්පකුණු කොච්චර කණින්ද තියව දැන් බලන්න නිකන් කැලේට වෙලා ඉන්නෝනේ අපරාධිනේ කියලා දැන් උනා සිවුරරියත් මම ලෑස්ති කියලා කියලා කියනවා බුදු වුණාට පස්සේ ඉතින් අපිට අපි ගැන කුමන කතාවද අපි අත තිබ්බොත් මිනිස්සු ඇවිල්ලා මේක හරියනවා කියන එක මිනිස්සු කියන්න ඕන මාරයක් තියෙනවා ඊගෙන බයක් ඇති කර ගන්නවා මේකේ හරි ගියයි කියලා කියන්නේ වැරදුනා දැන් ඉතින් පහුගිය අවුරුදු 30 ඇත්ත එක අරගෙන හිටියේ මම මම දැක්කනේ හරිය ගිය මිනිස්සුන්ට වෙච්ච දේ. අය මොකක්වත් නැහැ මරණය කොහේ වුණාද මොකද හේතුව මිනියකවත් නැහැ. එච්චරයි හරිය ගියාට පස්සේ වෙන දේ. ස්වභාවිකත් ඒ මොකක්වත් වෙතත් මේ සාමාන්‍ය මිනිහ කියන මරණයට පස්සේ මේ හේතුවක් තියෙනවා. ස්වභාවික අරම මොකුත් නැහැ. ඌරකේ ලෑල්ලකට බක්තියාවට පස්සේ ඕන්න හරිය ගිය කට්ටිය කොහෙන් යනවද දැන්. මරණ එකේ හැඩයක් නැහැ කොහොම මරනවා මරුණා. ඒකයි තියෙන නිසා මේ ගිහි ගියේ වැඩ පිළිබඳවත් පරිසම් වෙන්න. පැවිද්දන්ගේ වැඩ පිළිබඳවත් බයක් ඇති කරගන්න ඒකල අනෝකසාරී අපිච්චන් අල්පේච්ච ජීවිතයටපත් වෙලා කෙලස් කපන වැඩ පිළිවෙලට දැම්මනම් ඒ මනුස්සයා ඇත්තට අර වගේ ගිහි වැඩ කරලා සාර්ථක වුණත් අහුවෙන්නේ නැහැ. දේවතාවෝ ඇවිල්ලා මෙතන ප්‍රශංසා කරුවා ස්තුති කරත් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක අමාරුයි පෙරහුරුවක් නැතුව කරන්න. මේ පැවිදි ජීවිතය කියන්නේ යෝගාචර ජීවිතය කියන්නේ අන්න ඒකට ඕනේ පෙරහුරුව දෙන නිසා මේකේදී කුමාර සැප බලාපොරොත්තු වෙන්න එපා. අහුවෙච්ච දේදී මට කළ හැක්ක මොකද්ද? මට ඉවසන්න බැරිද කියන එක බලන්නේ නැතුව මට මේක ඕනේ මේක වෙන්න ඕනේ කියලා කිව්වනම් ඔය කියන මේ එක අන්තිකට අපි අහුවෙනවා. ඒක පුළුවන් තරම් පරිසම් කරන්න මේක බාලදක්ෂ ජම්බෝරියක් කියලා හිතා ගන්නවා. මේක නිකන් මේ අපි විනෝද සවාරිය යන පික්නික් එකෙන් තියෙන මේ පික්නික් එක ඇවිල්ලා තියෙන මේ ගෙදර තියෙන දේ ෆ්‍රිජ් කරලා කෑම කන්න බෑ. උන් නිලුම්පතකට බත්තියක් දාගත්තා කෙලින් කටින් ඉඳගත්ත කෑවා ඉවරයි. එචින්නේ ගියාට පස්සේ මේක හරි නැවුම් ගතියක් තියෙනවා. පැවිදි ජීවිතේ ඒ විදිහට ගත කරනවා නම් නැත්නම් ඔය ඔය ඔය සංකල්පනේ ඔය බටේට දිනුනකට ආපු හිපි සංකල්පෙන් ආවේ. හිපි ඕක තමයි කෙරුවේ උස්සස්ම නීලධාරි ඔක්කොම නිකන් ඒ සංස්කෘතියට ගිහිල්ලා ධර්මයක් අඳගෙන මෙහාන බස් වලට පුදිය ගන්නවා. මල්ලේ බොහොම ටිකයි ගෙනියන්නේ. හිඟාගෙන කනවා. කිසිම පිරිසුදුකමක් හොයන්න යන ඕන කෙනෙක් එක්ක ඉන්නවා කියන හිපි සංකල්පය ආවෙම ඒ අර මේ බාල දක්ෂ ඒ රටේ ඉන්න මිනිස්සෙක් මෙහෙරට ආවට පස්සේ ඉනෝද සමාධිය ගියා වගේ. කිසිම මේකක් இல்லන්නේ. ඒ පස්සේ තමයි ඔය කුඩු සංකල්පය. කුඩු සංකල්පේ පස්සේ දැන් ඒකෙම ගිහිල්ලා මිනිස්සු ආධ්‍යාත්මයට වැටෙන වෙලාවලුත් තියෙනවා. ඔය හිපි එකෙන් ආව සෑහෙන ගාණක්. මේ ඒත් එක තමයි ඔය මං හිතන්නේ මේ බීටල්ස් ලගේ ඊට පස්සේ මහර්ෂි මහාශිව මහාශි මහයෝගි මේකත් වෙලා එමේසන්ට කියලා දුන්නා මේගොල්ලෝ දඟලන්නේ මොකද්ද හොයනවා. ඒ හොයනදී ওই ක්‍රමයට හොයලා බෑ අපිත් එක්ක ඉන්න සීලයක් රකින්න සමාධියක් රකින්න කියලා කිව්වා. සර්වඥාන්සේ සීල සමාධි කියලා ප්‍රඥාවටත් ගෙනියලා කිව්වා. ඔක හැම කෙනෙක් තුලම තියෙනවා. ඔය ඇතුළත හිස් ගතිය. ඒකට ඔය උපක්‍රම වලින් හරියන්නේ ඒ හිස් බවම තමයි දුක්ඛ සත්‍ය කියලා තේරුම් අරගන්න ඕනේ කියන ඒ කතාවයි මේකේ තියෙන්නේ. ඉතින් කොහොම හරි අපි මේ පැයකම පැය කාලක් පැය තුන් කාලක් විතර අරන් තිනවා මේ වෙනකොට. ඉතින් මම මගේ අදහස් මම ඉදිරිපත් කරා. අනික් අයගේ විවුර්ත ධර්ම සාකච්ඡාවක් සඳහා මේක මාතෘකාව හෝ තම තමන්ගේ කමඨාන් හෝ නැත්නම් වෙන ගැළපෙන යමකින් මේ ධර්ම සාකච්ඡා නාම ධර්ම සාකච්ඡාවක නාමේ ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පූර්වාදර්ශි පූර්වාදර්ශි කියන්නේ මොකද? පූර්වාදර්ශි කියන්නේ ඉස්සරහින් ලයිට් කනුවක් වගේ හයි කරලා තියෙනවා. ඔන්න මෙහිමයි මෙන්න මේ පාරතිකේ යන්න තියෙන ඔය එළිය පාරතිකේ වරෙල්ලයි කියලා මේ වෙන වෙන මොනවත් නැහැ. උපත්යෙන් ඇති දෙයක්වත් නම්බුකාරකමක්වත් සල්ලිකාරකමක්වත් වෙන මොකක්වත් නැහැ. මින් ලැබිච්ච தත්ත්වෙට ලැබෙන පරිසරය හැටියට මෙන්න මේ විදිහට ජීවත් වෙච්චාම ප්‍රශ්න අඩුයි. මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමය කියලා පොත කිව්වා විතරක් නෙමෙයි ජීවත් වෙලා පෙන්නනවා. ඒක තමයි නිස්සද්ද බණ කියන්නේ. කතා කරන ශබ්ද වලට වැඩිය තාමත් බලවත් මේ මේ මුරගාල සද්දයක් දෙනවයි කියලා කියනවා ඉරියව්ව. පැවැත්ම. ඒත් සමාජයට බණ කී කිය ඇවිදින්න යන්නේ නැහැ. යනකොට ඒ ගත කරන ජීවිතෙන් පේන්න තියෙනවා නියඳ බණක් කියවෙනවා. ඒක ඒක නිකම් සීවිය කාගෙන මස කාගෙන හැම කාගෙන ඇට කාගෙන ඇට මුදුළු කාගෙන යන්නේ. ඒ බණ අර වගේ මේ කණින් ඇවිල්ලා ඒ කණින් යන්නේ වනේ. ඉතින් තමයි ත්‍රිපිටකයේ අන්තිමටම හොඳටම තේරුම් ගත්තයි කියලා තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන අන්නේ ඒක. බුද්ධජනසී ගත කරපු සාරා සංකේ කල්පලක්ෂකයි. ආදර්ශයත් 45 අවුරුද්ද කරපු ටිකත් ඒක බලලා ඒ කාලේ හිටපු උත්මන් වහන්සේලා ගත කරපු හැටිත් ඉතින් වෙච්ච ගණිතේ මාර්ගයෙන් ක්‍රියා මාර්ගයෙන් දක්වන ඒ ක්‍රියා ගනුදෙනු වල වැඩක් නැහැ. ඒකට තියෙන සාරමණ්ඩේ ගත්තොත් අදත් හොඳ සත්පුරුෂ මිනිස්සු ගත කරන්නේ ඕකම තමයි. ඒ කියන්නේ මේ පරිසරය කෙලසන්නේත් නැහැ, වැඩිපුර දේවල් පරිභෝග කරන්නේ නැහැ. ලැබිච්ච ළමක යමකින් උපරිම සතුටක් ලබාගෙන ඒ කියන්නේ මගෙන් වැඩක් කොට මටත් වැඩක් කොට රටේ නමක් ලැබුවා. ලොකු සාහිණි කියන්නේ උඹ දිනුව පෙරදුනා ඒක ඇති වැඩක් නැහැ. මරණයට පස්සේ ඉතුරුන ආදර්ශය ගැන හිතපන්. එච්චරයි. නිසා දිනුවත් වැඩක් නැහැ පෙරදුනත් වැඩ නැහැ ඒ කිව්වේ සාධාරණ මාර්ගිකින මිනිස්සු කියයි අනේ ආ පෙරදුනට මොකද මිනිහ සාධාරණයි නේ කියලා හරි කියයි ඒ වුණා එහෙම නැහැ අසාධාරණෙන් හරි සාධාරණ දිනන්න ඕන කියලා දිනුවත් අර මනුස්සය කියන මේ වෙනි මනුස්සය මොනවද මේ කරපු විකාර මොනවද මේ ඉතුරු කරලා තියෙන ආදර්ශය කියලා ඒකෙන් අපිට අපි ඉන්න කොටත් වැටෙනවා වැරුණට පස්සෙත් අපි කල්පනා කරන්න ඕනේ ඉතුරු වෙන එකේ තේරවාද ශාසනයේ 2500 තේරවාද තෙරුණාංශලා කියලා බාරගත්ත හැම කෙනෙක්ම ශාසනයේ නාමයෙන් පුදුමාකාර ඉවසිල්ලක් ඉවසලා තිනවා මම වැනි කෙනෙක් මෙහෙම දැක් කිරුවොත් මිනිස්සු මොනවා හිතයිද ගෝලෙ මොනවා හිතයිද කියලා කාගෙන ඉනවා නෑ මේ ගති ලකුණු පෙන්වන්න යන්නේ ඉවසගෙන කටයුතු කරගෙන යන රහතන් වහන්සේලාගෙන ඉතින් ස්වභාවයම ඒක තමයි ආදාසෙම තමයි ඉතුරු වෙන්නේ මම සම්බන්ධව මට ලැබුණා පාය පිළිගොඩ ඉතින් ඇතුළේ නිදීම ඊට පස්සේ යන සංඥා සංකාරේ විඥානය දක්වම ඒක වැටෙනවා. ඊපස්සේ ඊගෙන ආපහු බලවල මට මේ සල්ලේ මේ නාම විඥාපච්ච නාම රූප කියලා තියෙනවා. ඒකයි නාම රූපච්ච විඥානයි කියන්නේ. ඒකට එතන නාම කියන කොටසට විඥානය ඊගෙන සම්බන්ධයි. ඒ නාම කියන කොටසේ තියෙනනේ වේදනා සංඥා සංකාර විඥාන මනෝ ඒව කියෝමටි ඔක්කොම අතර මේ විඥානේ තියෙනවා. එතකොට නැවත නාම කියලා ගන්න එකේ තියෙන විඥානයේද මේ විඥානය කියන්නේ නාම රූප පත්‍ය විඥානය කියනකොට ඇති වෙන්නේ අර අරක ඇතුළේ තියෙන විඥානය මොකද්ද මේ විඥානය මොකද්ද කියන එක තමයි වටන්නේ. එනිසා සියුම් දාර්ශනික කල්පනා කරලා බලුවොත් ඇති වෙන්නේ නාම රූපේ විඥානේ නෑ. ඒක කියන්නේ මේ අපි කණ්ණාඩියකට එබිලා බලනකොට ඒ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයක් පේනවා. ඒ ප්‍රතිබිම්බය ක්‍රියාත්මකයි. පණ තියෙනවා. ඒ ප්‍රතිබිම්බ පණ නම් පණ නැහැ ඒකේ. අපි දඟනකොට ඒක දඟලනවා. සක්‍රියයි. බැලු බැලමන සක්‍රිය අපිට තලිය අපි ඇත්තේ මේකේ නේද දකින්නේ. ඒත් ඒකේ පණ නැහැ. ඒක නිසා අපි ගත්තොත් විඥානයේ විසින් ඇති කරන නාම රූපයේ විඥානය හොයන්න යන්න එපා. එදා අහුවෙනවා. විඥානය ඇති කරන්නේ මායාවක්. දැන් පණ තියෙන එකක් වගේ පෙන්නනවා. ඒ එකම දේ පණ නැති එක විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඕතෙන්ද තමයි අපිව විඥාන විසින් ඇති කරන නාම රූප දෙක ගවේෂණයට ලක් කරලා පරිශීලනයට ලක් කරලා හිත කියන්නේ මොකක්ද කියලා හොයන්න හදනවා කියලා කියන්නේ හොරාගම්මයි පේන අහන එකක් තියෙන්නේ. මේ අපි බලන්නෙම මායාවක්. මෙයා බලන්නෙම මිරිඟුවක්. මෙයා බලන්නෙම මායාකාරය. ඒ නිසා මායාකාරය මායාකාරයේ ට්‍රික් එක අහුවෙන්න තරන්නේ නැහැ. එතන තමයි දර්ශනය ගිහිල්ලා හිරුනේ උතර තමයි. ඊට පස්සේ දර්ශනේ තේරුම් අරගත්තා මේක කරන්න බෑ. විද්‍යාවටත් බෑ. ඒ නිසා මේ අපි මේ කපයේ තියෙනකොට දකින්නවා කියලා කියන මායාවක්. ප්‍රත්‍යක්ෂය තමයි. ඔය විඥානයේ විශ්ින් ඇති කරන මායාවක්. ඊට පස්සේ ඒක මම දැක්කා කියලා මේක මේ මේ රූපෙට වැඩිය සංඥාව වෙනස් සංඥාට වැඩිය සංස්කාර වෙනස් මේ වෙන් කළ දකින්න එකත් විඥානයේ විශ්ින් කරන දෙයක් ප්‍රകൃතිය නෙවෙයි. කෙලෙසිච්ච විඥානය කරන නමුත් ඕකේ විඥානය හොයන්න ගිය ගමන් බල්ලවලි ගියල්ලන්න කරකුණා වගේ කාලසර්පය තමන්ගෙම වලිගය කියලා ගන්න කරකුණා වගේ චක්‍රයකට අහු වෙනවා. කරකැවෙන පටන් අර ගන්නවා. ඉතින් එතනින් කවදා ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒ විඥානයේ නාම රූප තියෙනවා කියලා හිතන වෙලාවෙ ඉඳලා විඥානයේ චින්තාමේ භාවනාව. භාවන කොයි වෙලාවකවත් වර්තමාන මොහොතේ හිත නැහැ. විඥානයේ විඥානයේ කොට ගන්නකෝ. උනානර්ථ. නෑ නෑ අපි යන්න මෙතන බහින්ද. කියන්නේ කියන්නේ ආය කියන්නේ තෘෂ්ණාදී වශයෙන්. තෘෂ්ණාදී නොදොමී තපේශේ නොගෙනේ නොගෙනනො නොගන්නෙමි හික්මිය යුතුයි. මාගේ විඥාණය චක්කු විඥානාදී විඥාන ඡය ආශ්‍රිත නොවේ යයි ප්‍රතිශි නික්මී තියෙනවා. එතකොට මාගේ විඥාණය චක්කු විඥානාදී විඥාන ඡය ආශ්‍රිත නොවේ. ඒ කියන්නේ චක්කු විඥාන ආදී විඥාන ඡය ආශ්‍රිත නොවන විඥානයද මේක තමයි. ඒ තමයි මේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය. ඒක මීට වැඩිය වෙනස් කතාවක් මේ. නාම කියන තැන විඥානයක් තියෙනවා නෑ විඥානයක් ඒක ඒක තමයි මෙතන කියන්නේ ඒ නාම රූප නිසා විඥානයක් ඇති වෙනවා විඥාන නිසා නාම රූපයක් ඇති වෙනවා උදාහරණයක් කියනවනම් ෆොටෝ එකක් ගන්නකොට ඒ ෆොටෝ එකට ඉස්ලා නෙගටිව් එකක් අරගන්න නෙගටිව් එක තමයි ප්‍රොසෙස් කරන්නේ අපි මේ දකින්නේ මිනිහා නෙවෙයි අපි ගන්නේ කැමරාව විසින් ඇති කරගත්ත తాවකාලිකව අරගන්නවා මේ ඉමේජ් එකක් අර වේදනා සංඥා සංකාර ඔක්කොම දිගේ විඥාන මනෝ වස්ස ඒ ටික ඔක්කොම චේතන අරගෙන ඒ ටිකට කියන නාම ඒ ඒ ටිකට නාම කියනද වෙන කරන්න දෙයක් නෑ. ඒ ඇතිවෙච්ච දෙයට දැන් අපේ කටුකුරු දිසාන්ති කැමති නෑ නැමිනවයි කියන කතාව කියන්නේ. නමන ලක්ෂණය කියලා කියන්නේ අනිත් දේවල් බොහෝ තියදී මේක විතරක් අල්ලනවා. මේකට නැමිනවා හිත. නැමුණට පස්සේ ආයේ එකත් එක්ක හිත තනතුන පටන් ගන්නවා. ඒක දිගේ ඉතින් ඇටේට වතුර හම්බුනා වගේ මේ මේ කණු කපාගෙන පැලේ එළියට එනවා. විවිධ වෙන ගොඩක් දේවල් තියෙනවා. එකටවත් හිත නැමෙන්නේ නෑ. හිත නැමෙන්නේ Taman රාගයෙන් හෝ ద్వේෂයෙන් බැඳිච්ච දෙයට. ඒ බැඳිච්ච දෙය විඥානේ නෑ. විඥානේ විශ්ින් ඇති කරගත්ත මේ නිමිත්තක් තමයි එතන තියෙන කැමරාවේ නෙගටිව් එකත් එක්ක වැඩේ යන නෙගටිව් එක තමයි ඩෙවලොප් කරලා ෆොටෝ එක ගන්න. අපි ඇහැට රූපයක් වැටෙනකොටම දෘෂ්ටි ප්‍රතාරයට වැටෙන සංඥාවයි අපි මේ ගන්නෙ. නියම රූපේ නෙවෙයි. ඒ සංඥාවේ රූපේ නෑ. විඥානේ කියනකොටම සංඥාව දැනීම ඔක්කොම ඒතර ඇතුළත් වෙනවා. නෑ විඥානය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර තුනේ මාතෘත්වය. ඒ තුන ඇති වෙන්නේ විඥානේ. විඥාන කියන්නේ හිත අරවා චෛතසික, චිත්ත චෛතසික. ඒ නිසා මේ චෛතසික ධර්ම ටිකකුත් එක් රජුරෝ යනකොට මේකත් එක්ක යන්නේ. මේ පැරේඩ් එකත් එක්ක යන්නේ. ඒක නැත්තම් නිකන් රජුරෝ දුවගෙන ගියාට රජ සභාවට කිසි කෙනෙක් ගණන් ගන්න නැහැ පෙසේ සත්කාරෝ මුරද්දත් කොඩි දාගෙන යනවා තමයි තෙද එන්නේ වගේ විඥානය යන්නේ විඥාණයට ඉන්නත් බෑ හිතට ඉන්න බෑ චෛතසික නැතුව නමුත් මේ ඇති කරගත්ත විඥානයේ විසින් යම් කිසි වෙලාවක අපි කියන අත්දැකීමක සංසිද්ධියක වෙලාවක මේ විඥානයේ විසින් ඉස්සල්ලාම කරන්නේ ඒකට මේ ඉමේජ් එකක් හදා ගන්නවා ඉමේජ් එක හදනවා කියලා කියන්නේ ඒක වෙනුවෙන් ප්‍රතිබිම්බයක් හදාගන්න. ඊට පස්සේ දිගටම වැඩ යන්නේ ප්‍රතිබිම්බයත් එක්ක. දැන් ඇහැට රූපයක් වරනකොට දෘෂ්ටි ප්‍රතානේ ඇවිල්ලිවලා මේ ප්‍රතිබිම්බය කරන ඊට පස්සේ අපි ඔක්කොම වැඩ කරන්නේ රූපෙත් එක්ක නෙවෙයි ඈ තියෙන ප්‍රතිබිම්බයත්. ඒ කනට සද්දයක් වදිනාට පස්සේ කම්බරේ හෙලවීමක් ඇති කරගන්න. ඇති සද්ද නිසා අපි ඔක්කොම මනින්නේ කියන්නේ අපේ කම්බරේ ඇති වෙච්ච සද්ද මිසක් ඒකට ඇති වෙච්ච එක නෙවෙයි බොහෝ විට දෙක සමානයි. නමුත් ඒක නෙවෙයි. දිවට රසයක් වැටිච්ච ගමන් දිවේ ඒ රස නහර වගේක් තියෙනවා ඒ කේශ තන්තු වගේ තමාර තන්තු කම්පන වෙන්න පටන් ගන්නවා ඇඹුල වැටිච්චාම එයා කම්පන වෙනවා ඒක වැටිච්ච ගමන් අපේ හිත කියන්නේ ඇඹුල නමුත් ඒක වෙන ක්‍රමයකින් විද්‍යුත් ක්‍රමයකට කම්පන වුණොත් ඒත් ඇඹුල තමයි තේරෙන්නේ රූපපත්‍ය විඥානිකව නම් හිතා ගන්න පුළුවන් දැන් මගේ ඇස් නිසා අර රූප දැක්කම මට විඥානය පාරේ එහෙමත් ඇත්තටම කියන්න බෑ. එහෙම අපිට මේ ප්‍රශ්නේදී ඔය කියන සන්දර්භයේ තිබුණාට සර්වඥාන්සේ එහෙම අසම්පූර්ණ ප්‍රකාශන කරන්නේ රූපයක් නිසා විඥානයක් පහළ වෙනවා ද්‍රව්‍යයක් නිසා ද්‍රව්‍යයක් මේ අවිඥානික දෙයකේ විඥානයක් මවන්න පුළුවන් කියලානේ. එහෙම බෑ. මරිච්ච දෙයකේ විඥානයක් මවන්න බෑ. ඉතින් ඔය කියන්නේ ඒක නිසා අපේ විඥානේ පාරට. ඒක නිසා අරගෙද්දී අරගෙද්දීත් විඥානේ තිබුණා පස්සෙත් විඥානේ තිබුණා. ඊට පස්සේ තමයි ගමන යන්නේ. නැත්නම් කණ්ණාඩියක් අමතක කරනවා විගින්නාතවල සද්දකට ගියාන මේ මේ කන්න කණ්ණාඩි දකින්න දෙපණ තියෙනවා දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එතකොට කණ්ණාඩිය බලා හිටියට හෝන් එකේ සද්ද ඇහුවනම් කණ්ණාඩි ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රාග ද්වේෂ මොහ ඇති කරන්නේ නැහැ. කණ්ණාඩිට ඇදෙන්නේ මොකෝ? අපි කලින් තිබුණු රාග ද්වේෂ මොහයක් නිසා. අපේ තියෙන කඩපුලි ගතියක් ඉඳලා. ජම්ම ගතිය නිසා ඉතින් ඒකම අදිනවා සද්ද දිගේ යන්නේ. ඊට පස්සේ ඒකත් එක තමයි කටයුතු කරන්නේ. પરම්පරාවත් එක්කෙනෙකුට අපිට අරෙන් ආපේකින් ඇදලා දෙන්න. ඒකට යන්නෙම ඇබ්බැහි නිසා. දැන් මිරිසර කැමති එක කැමති එනකොට සර කැම කනවා. පැණිරසට කැමති වෙනවා පැණිරස ගන්නවා. සර බීමට කැමති වෙනවා සර බීම ගන්නවා. මේෂේ ඔක්කොම තියෙනවා. ඉතින් මේ මනුස්සයා ඒක විතරක්ම ගන්නේ ඒක මේෂේර මනුස්සයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මනුස්සයා යනකොටම හිතාන යන්නේ අද දෙඤ්ඤම් කියාගෙන තේස් කන මනුස්සයා ටේස්ට් එක ගන්න පුළුවන් වෙයි කියලා. දීවැඩියාකාරයෙක් වගේ බැන්ඩාගේ දෙති හම්බෙලා තියෙනවා අද දින්යන් කියන්නේ නැහැ පැණිලා ටිකක් ගන්න. මොන මිනිහට හම්බෙලා තියෙන ගෙදෙටි පොණ්ඩ හම්බෙන්නේ කියලා මේ රුපියල් 25 50ක බීය කෙනේ බීම බලන්නේ නැහැ. ඉතින් ගෙදර ඉන්න මනුස්සයා ඇටෝම මේ මනුස්සයර කියනවා මීයා බීම තිබ්බා. බීම තිබ්බට හැම මිනිහම් බීලා ඩෝප් වෙන්නේ නැහැ. බීපු මිනිහා විතරයි ඩෝප් වෙන්නේ. හැම මිනිහටම දීවැඩිය අමාරු වෙන්න සීනි කාපේ කටේ තියෙන. ඇයි කන්නේ කියලා බැලුවොත් ඒ මනුස්සයා යන්න ඉස්සෙල්ලමත් මේසෙදිත් කෑවට පස්සේ සීනි ආශාව දිගටම එයාගේ ජම්ම ගතියක්. ඒ වගේ අපි රූපයකට ඇදුනා හෝ සද්දයකට ඇදුනා හෝ තීන්දු වෙන්නේ අපේ තියෙන අපි ගෙනාපු උපනිෂේ සම්පත් වල හැටියට. ඊට පස්සේ ඒකමයි අපිට වෙන මොනක්වත් මතක නැහැ ඒකමයි ඉන්නේ. නමුත් ඒ දේ දකින්නේ ප්‍රകൃතිය කියලා අපි හිතුවට ප්‍රകൃතියේ ප්‍රතිබිම්බයක් විතරයි. කොටිම්ම කියනනම් බුද්ධ දේශනා 84000 ධර්මස්කන්ධයේ බුදුන් වදාළ දෙයක් නැහැ. නිදර්ශන ටිකක් තියෙනවා. ওই නිදර්ශන දැකලා බුද්ධ වදාළේදී ඕකයි කියලා ගත්තොත් ඕක ටික දී කරලා බිව්වට නිවන් දකින්නේ නැහැ. උකින් දක්වන්න හදනම මොකද්දෝ පාර භෞතික ශක්තියක් ඉතින් ඒක කියෝලා කියෝලා කියෝලා කියෝලා යන්නේ පරිවිසද කියවට තේරෙන්නේ නැහැ. දෙක තේරෙන්නේ නැහැ. තුන්වෙනි සැරේ අන්තිමට තමයි තේරෙන්නේ මේ නිදර්ශනේ උපමා උපමේ ගැළපිල්ලක් තියෙනවා. උපමේ ගලප ගන්න බෑ නම් උපමා කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. ඒ වගේ අපි මේව දකින්නකොට මේක රූපයක් තමයි. අම්මා කියන විදිහ රූපේ ඕක තමයි. නමුත් තේරුම් ගන්න මේ දකින්නේ විඥාන විසින් ඇති කර ප්‍රතිබිම්බයක් මිස කොටින්ම මේ දකින්නේ ඔතන නෙමෙයි ඕක උටු යටි කරවල මෙතන පෙනිල්ල සිත් වෙන්නේ කියලා දැකගත්ත දවසේ ඉතින් අපි මේ මිනිස්සයා පාට කරන්න හරි සුදු කරන්න හරි උස් කරන්න හරි දඟලනවායි කියලා කියන්නේ මේ සීනයක් පාට කරන්න හදනවාගේ වැඩක්. නෑ එතන වෙනකොටම දැනගත්තොත් ওই දැකීම දැකීමට මේ නතර කරන්න ඕකට අන්දන්න යන්න එපා තරංග හඬ යන්න එපා වර්ණ කරන්න යන්න එපා ඔක හුදු මායාවක් බව දැනගන්න හුදු ප්‍රතිබිම්බයක් බව දැනගන්න දැනගත්තනක දැක්කයි කියලා නම්බුවක්වත් අවනම්බුවක්වත් මොකක්වත් නෑ මේ ප්‍රකාශනේ ඒක ටිකක් ගැඹරයි මේ ප්‍රකාශය කියවන්නේ කියවපිට කායසර ආගේ විඥානයේ ඇත්තටම විඥානයේ ප්‍රകൃතියේ තියෙන්නේ රූපය සද්දයක් අපි නිකන් මෙහෙම හිතමු මේක ධාමන අභිධර්ම පැත්තෙන් ගන්නවා නම් මේ වචන පාවිච්චි කරවට මේ අදහනවා කියලා මම හිතන්නේ බෑ නමුත් උපකරණයක් වශයෙන් කියනවා අභිධර්ම කීකේ පොත්තේ දාන්නවා භවංගේ කියලා එකක් තියෙනවා භවංගේ කියලා කියන්නේ තාම විඥාන රූප ශබ්ද ගන්ධ විඥාන බවට පත් වෙලා නැහැ පත් වෙන්න පුළුවන් මූල ප්‍රභවයක් තියෙනවා එහෙම ප්‍රභවයක් තියෙන මිනිස්සෙක් ගහක් මුල බුදියයි බුදියනක පාට ඩොක් ගාලා සද්දයක් ඇහෙනවා එතකොට විඥානේ නිින්දෙන් හෙල්ලිලා නැගිටිනවනේ අන්න වගේ මොනවා හරි පසෙන්තුරංගේ මේ සංවේදී බවට මොනවාරි එකක් ඇවිල්ලා වැදුනා, ඇහුණා මොකක් හරි වෙච්ච ගම අර භවංගයේ තියෙන හිත හීනෙන් ඉන්න මනසට සද්දයක් අහනවා වගේ චලනයක් සිද්ධ වෙනවා. නිින්ද කැඩෙනවා කියන භවංග චලනය. ඊට පස්සේ භවංග උපච්ඡේදය සිද්ධ වෙනවා. නිින්දව කඩලම යනවා. ඉතල නිින්දෙන් හෙල්ලුම් කාලා කැඩලන. කැඩනකොට පස්සේ අවලෝකනය කළ බලනවා මේ රූපයක්ද, සත්‍යයක්ද, ගන්ධයක්ද, රසයක්ද කියලා විඥාණයමයි හොයන්නේ. නමුත් ඒ විඥාණය තාම චක්ක විඥාන, සෝත විඥාන වෙලා නැහැ. එතකොට මේ ඉඳුරන් පස් දෙනා ලෑස්තිලා ඉන්නවා. දැන් මෙයා ඉන්නේ අපෙන් කාකරේ තොරතුර ගන්න හැම කෙනාම එයා රූප දැක්කා කියලා ඇහ රූප වගේක් වෙනවා. කන ශබ්ද වගේක් අසන. නාසය ගඳදී ඔක්කොම වෙනකොට විඥානේ Tamange ජම්ම ගතිය හැටට එකක් තෝරන. ඒ තෝරන වෙලාවේදී මේක රූපයක් විශේෂ දැක්කනම් ඒ පහළ වෙන තෝරාගත්ත හිතට චක්ක විඥානය කියලා කියනවා. ඒ දැකපු දේ වෙලාදී ඒ ගත්තේ සද්දට ගියා නම් රූප ගැන කතාව මොකක්වත් නැහැ. සෝත විඥාන ඒ තර විඥානෙම තමයි. හැබැයි කනේ උපදින. ඉතින් නාසයේ දිවේ කයේ ඒ වෙලාවේදී විඥානීය යම් කිසි ආකෘතියක් ගන්නවත් එක්කම ඉතුරු පස් දෙනා ඔබ තලාව ඔබනවා. <clears throat> ඉතුරු කට්ටියට එන්න දෙන්නේ ඇහැට එන්න දෙන්නේ නැහැ, එන්න දෙන්නේ කන විසිරුණා නම් කනම තමයි. ඊට පස්සේ සෝත විඥානයේ වශයෙන් වැඩ කරලා ඒ ඇති කරගත් ඉස්ලාම් සරේ ආපු අර ඇවිල්ලා වැදිච්ච ප්‍රතිබිම්බේ තියෙනවනේ. ඒ ප්‍රතිබිම්බය තණ්හාවේ යුක්තව බලනවා දැන් ආයසරයක්. මම මේ වෙලාවේ බෙල් එක වදී කියලා හිතාන හිටියේ ආවලා එනවයි කියලා තිබුණේ. හරි ආවලා තමයි කිය යන්නෙම දැන් පොදුවේ කවුරුත් බාර ගන්න නෙවෙයි අර බලාපොරොත්තු වෙච්ච කෙනා බාන්නේ. ඉතින් එතකොට දෙවෙනි සැරේ දකින්නේ එන කෙනා නෙවෙයි එයා වෙනුවෙන් අපි මවාගත්ත චිත්‍රය. උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් පිළිබඳ පිහිටක් පහල කරගෙන. ගෙදර දණියෙම ඉන්නේ. හැබැයි මේ වෙලාවට තැපල්කාරයා ලියුමක් ගේන බව දන්නවා. ගේන්නේ මොකද ලව් ලෙටර් එක. ඉතින් ඒ ළමයා ගේ ඇතුලේ හිටියට ගේ ඇතුලේ වැඩ කෙරුවට කවුරුත් ගෙදර නැහැ. නිතරම තැපල් කාර්යය එන සද්දෙත් තමයි ඉන්නේ. ඉතින් මේ මනුස්සයලා බෙල් එක ගහනකොට මේ ළමයා දුවන්නේ තැපල් කාර්යය බලා ගන්න මොකටවත් නෙවෙයි ලියුම් බදා ගන්න. බැරි වෙලාවට ටෙලිෆෝන් එක වැදුනොත් දුවන්නේ දොරටුට. ටෙලිෆෝන් බිල් එක වැදුනාට එළමට ඇහෙන්නේ ටෙලිෆෝන් බිල් එකක් කියලා එයා බලාපොරොත්තු ඉන්නේ දොරේ බිල් එකනේ. දුවන්නේ දෙන්නේ. දික්කුව ටික නම් මට හිතෙනවා නාම රූපච්ඡ විඥාන කියන්නේ අන්න එතෙන්දී. නෑ නාම රූපච්ඡ විඥාන නෙවෙයි මෙතෙන් තියෙන විඥාන සංඛාරපච්ඡ විඥාන සංස්කාර කියලා අපි මේ අවිද්‍යාවේ අන්ධකාරය නිසා ලෝකයේ විකාරයක් කරගෙන කොහොමඩක්වත් තියෙන රාග දෝෂ වලින් වැළැලා ඒ නිසා එන සෑම දෙයක්ම සංස්කරණය වෙලායි අපි ළඟට එනකොට. හිත අවදි වෙන්නෙම අපේ ආසාවල් අනුව. සංස්කාර නිසායි විඥානයක් ඇති වෙන්නේ. මේ විඥානය ඊට පස්සේ ඉස්සල්ලාම ඇවිල්ලා සද්දයක් ඇහෙන අපි නැගිට්ටේ ඒ සද්දෙට දැන් සෝත විඥානය ඇති වුණා ඊට පස්සේ සෝත විඥානේ දෙවෙනි සැරේ ඒ සද්ද දිහා බලනකොට බලන්නේ තණ්හාමාන දිට්ටි සහිතවයි ඒ සද්ද ඊට පස්සේ ඕනේ නැහැ ඒ සද්දේ දැන් ගන්ටාරේ ගාලොත් ගාල යන සද්දේ දෝංකාරය එනවා වගේ දෙවෙනි තුන්වෙනි සැරේ බලනකොට මූල පටිග මේ සම්පස්සේ නෙමෙයි යන්නේ අදිවචන සම්පස්සේ ඒකට ඇතුල් වෙච්ච අඬ ඒක බලනද ලිංගේ නිමිත්ත අදි වචන වගේ දේවල් වලින් තමයි බලන්නේ. නිසා දෙවෙනි තුන්වෙනි සැරේ වෙනකොට දිගටම විඥානයේ විසින් ඇතිකරු ප්‍රක්ෂේපණයක් දකින්නවා කියන එක තමයි මේක එච්චරම මේ තර්කයෙන් හෝ රේකියෝ පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. පළවෙනි එකේ නම් දෙයක් ඇවිල්ලා වදිනවා. හැබැයි එතකොට අහන්න හිතක් නැහැ නින්දේ ඉන්නේ. ඒකෙන් නැගිටලා ඉවරලා මේ දැක්කේ මම බලාපොරොත්තු දෙයක් නැත්තම් මේක මරන්න ඕන කියලා දෙවෙනි සැරේ බලන්නේ රාග නිශ්චිතව නැත්තම් ද්වේෂ නිශ්චිතව. එතකොට පැහැදිලිව බුදුරජාණන් කියන්නේ ඔය දේ නෙවෙයි උඹ දකින්නේ උඹට ඕන දේ. කබර ගෝයා එතකොට තල ගෝයා කරගෙන ඉවරයි කණ්ඩ ඕනේ නිසා. අන්න ඒක කරන එක නතර කරන්න කියලායි මෙතන කියන්නේ. දෙවෙනි සැරේ ගන්නකොට උඹ අර ඉස්සල එක වගේම පොඩි දරුවෙක් වාගේ ඒ කියන්නේ දිත්තේ දිත්ත මතම් භවිෂය දැකීම දැකීම මත නතර කරපන්. එහෙම මේක දෙල්ලම් කරන්න බෑ. මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මොකද අපි තරම් සංසාරේ දීර්ඝ කාලයක් ඒ ඇති වෙන චිත්ත රූපය තුළ සම්පූර්ණ නාම රූපයක් තියෙනවා කියලා අපි හිතනවා. ඒ නමුත් ඒ නාම රූපේ බොල් එකක්. විඥානේ නෑ ඊට. නැත්නම් මෙතන අපිට අපි දැනෙන්න තියෙන විඥාන අය නැතිවෙන්න විඥානේ විඥානයට අනිඥානේ නෑ. නෑ අපිට මෙහෙම කියන්නේ ප්‍රොජෙක්ටර් එකේ ප්‍රොජෙක්ටර් එකක වැළුවොත් ප්‍රොජෙක්ටර් එකේ ඇතුලේ තියෙන තන්නිකර සුදු ආලෝකයක් ඉලෙක්ට්‍රෝඩ් දෙකකින් හරහා විදුලි බුලුඟක් පනිනවා බලන්න බැරි තරම් වෙල්ලි ලාම්පුවට ඇවිත් ආලෝකයක්. සෙලුලොයිඩ් එකේ තමයි වර්ණ හය තියෙන්නේ. සෙලුලොයිඩ් එකෙන් එහාට ගියාට පස්සේම වර්ණානුරූප ස්ත්‍රී පුරුෂ රූප අර එහෙමේ තියෙන ඔක්කොම සෙලුලොයිඩ් එක එහා. ඒක තමයි ගිහලා රිදී තිරේ වදින්නේ. හැබැයි මෙතන නිතරම තියෙන තන්නේ කර සුදු ආලෝකය. ඒකේ ගෑණිකුත් නැහැ, පිරිමිකුත් නැහැ. ඒක ඔහේ තියෙනවා පත් වර්ණත් නැහැ. සෙලුලොයිඩ් එක තමයි මේ වර්ණ වෙච්ච ගමන් අර වර්ණ ආලෝකයේ සඩ සඩවතර රශ්මිය එක එක වර්ණ වලට ගන්නලා ගාන පරිමේ ශෝකාන්ත දුක්ඛාන්ත පාටපත් වෙන සෙලුලොයිඩ් එකෙන් එහා පැත්තේ සෙලුලොයිඩ් එක තමයි ඉන්ද්‍රිය මට්ටම ඉන්ද්‍රිය මට්ටමට ඉස්සලා විඥානයක් තියෙනවා පබසන මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට මේ ප්‍රභාසර හිත තමයි තියෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයෙන් පෙරිච්ච ගමන් වර්ණ ආකාර සටහන් හැඩ සේරම තියෙනවා ඒක තමයි දේශපාලනේ තියෙන්නේ මේ තමයි ආර්ථිකයේ තියෙන්නේ ඒ තමයි සමාජ ධර්ම ඔක්කොම තියෙන්නේ. මුතු ආර්ථික දේශමාන සමාජ හැම එකටම පිටිපස්සෙන් තියෙන්නේ අර අනිදර්ශන විඥාන නැත්නම් ප්‍රතිබිම්බ සහිත විඥානේ. ඒක අතරමැද අවස්ථාව තමයි අනින්දිය ප්‍රතිබද්ධ මට්ටම කියලා මම ඔය කියන්න හදන්නේ. අනින්දිය මට්ටමට ගියාට පස්සේ පේනවා කෙලසිච්ච නැති තත්වකින් තමයි මේ කෙලසිච්ච තත්ත්වයට යන්නේ. කෙලසුනට පස්සේ තමයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. සංඥාවට වැටෙන්නේ. ව්‍යාකරණ වලට වැටෙන්නේ. පොත් ලියවෙන්නේ කෙලසුනට පස්සේ. කෙලසෙන්න පරිතත්තේ ඊටදී උතුම් නමුත් අපිට පේන එක දියාරුයි වගේ. ඒකාකාරී වගේ. නීරසයි වගේ. අසරණයි වගේ. බයයි වගේ. තනි වෙලා වගේ. පහළුයි වගේ. භාවනා කරනකොට ඉතින් යන්න හදනකොට අයියෝ ඊට වැඩි නරකද අර වර්ණවත් රූපේ රූප ශබ්ද ගන්ධ රස කියා ගන්න පුළුවන් තන කොච්චර හොඳද කියලා ආපහු දුවගෙන එනවා ඉන්ද්‍රිය මට්ටමේට හිත අපෝ ඇතුළට යන්න හදනකොට අපෝ මේකෙන් එහා පැත්තේ කිසිම දායක් කිසිම දෙයක් තේරෙන්නේ නැද්ද නිකම්ම නිකන් ඒකාකාරී ලෝකයක් ඒක හරිනේ අර තිබුණු කුණු කන්දල හොඳයි කියලා හදන්න දැන් ඔක්කොම නිර්මාණය කරන්නේ ඇතුලින්මයි. ඔය ඇතුලේ නිර්මාණය කරන නිසා මැවුම් කාර්යයයි කියලා කියනවනම් කියන්න වටින්නේ මෙයාට තමයි. හැබැයි මිනිස්සයා මැවීමක් කරපු ගමන් ඒක ජරාවට ඇප්පත් වෙනවා. මැවෙන්න ඉස්සෙල්ලා අජර අමර තත්ත්වෙක තියෙනවා. මැවිපු තමන් ජරා තත්ත්වපත. උප්පත්තියෙන් පස්සේ තමයි ජරාව පටන් ගන්න. උප්පත්තිය ඇති වෙන්නේ විඥානෙත් එක්ක විඥානේ චෝත චක්කු සෝත බාට පත් වුණාට පස්සේ. ඊට පස්සේ විඥානේ නිසා බුදුසජාණන්සේ ලස්සනට කියනවා මේක නම් මැවුම් කාර්යයක්. මැවුම් කාර්යය කියලා එකක් කියනවා මේක නෙන්නේ. මේකට කියන්න දෙන්නේ මැවුම් කාර්යය කියලා නෙවෙයි විනාශකයයි කියලා. මොකද මේක අත තිබ්බ ගමන් විනාශේ පටන් ගන්නවා. බුද්ධත්ව ජාතිකේ සඳහන් කර තිනවා මෙහෙම එකෙක් ඉන්නවනම් කියන්න තියෙන්නේ මේකටයි. ඒක කරන්න තියෙන යම්මකට අත තිබ්බනේ රූපයක් වඩටපත් වෙච්ච විනාත් වෙලා ඉඳලා රූප වෙනස් වෙන්න පටන් ගන්නවා. සද්දයක් වුණානේ සද්දේ ඇති වෙච්ච ගමන් ಜಾති ඇති වෙච්ච ගමන් ජරා පටන් ගන්නවා. ආයෙත් ඉස්සලා ಜಾතියට ඉස්සලා අවස්ථාවක් තියෙනවා. අජර අවස්ථාවක්, අමර අවස්ථාවක්, නිර්වාණ අවස්ථාවක් තියෙනවා. අපිට ඒක හරි පාළුයි. අපිට ඒක හරි නීරසයි. ඒ දෙන්නේ යනකොට දෙනවා අපෝ නුපුරුද්දීකට වැඩි හොඳයි පරණ කණවැන්දුම. ওই රූප සද්ද ගන්ධ ටිකක් එක මැනගෙන කිරාගෙන ඉන්න එක හොඳයි කිය. එතන මැනුම් කිරුන්නේ නැහැ, ව්‍යාකරණයක් නැහැ, කියන්න බෑ, ඒකාකාරී. අතෙන් යනකොට පාළ වෙනවා, තනි වෙනවා. මේ භජනේ නැහැ. අසංසත්තං ගහට්ටේ අනගාරේ චූබයන් තමයි. ගිහින් එක ගැටෙනකුත් නැහැ, පැවිද්දන් එක ගැටෙනකුත් නැහැ තමයි ඉන්සයිට් ඇතුළට යනවා. ඉතින් ඒකට වෙන්නේ නිකන් හරියට ගල්ලෙනකට දාලා දොර හොවා වගේ. නොදන්න ගතිය. නොදන්නු දෙයට බය. නොදැනුවත්වයට බයර සහ මේ විමුක්තියට තියෙන බය. විමුක්තියට බයයි අපි. මෙතන තියෙන මෙහා පැත්තේ තියෙන විමුක්තිය. ඒ කියන්නේ මේ එතනම තියෙන්නේ. නේද? ඒකට පුදුම බය එතෙන් යනකොට හරි පාළුයිනේ. හරි ඒකාකාරීනේ, හරි තනීනේ, හරි ඊගාට මොකද කරන්න කියලා ඉතින් කමටහන් සුද්ධ කරන්න ඕනේ. ඇයි මේ එන්නේ? මේ විමුක්තිය යන්නේ කොහෙද? නිස්සාරණවනේ. භාවනා කරන විමුක්තිය එනකොට gedර යනවා. එහෙම නැත්නම් කියනවා මේ මේ මේක හරියන්නේ නැහැ මේ මොකක් හරි නූල් යන්ත්‍රයක් දාගෙන ඉන්න අරසාවක් කරගෙන ඉන්න ඕනේ මේ මේ මේක මේ මහා භයානක දෙන්නේ මුන්න වැඩි ඉතින් අවුරුදු 2500 කලිමුත් උච්චරයි කියන්න දෙන්නේ දැනුත් මං හිතන්නේ උච්චරම තමයි ඕකේ වයසට යamak නැහැ ඔය ධර්මතාවයේ වයසට යamak නැහැ වයසට යෑම එන්නේ ඉන්ද්‍රිය මට්ටමකටපත් වුණාට පස්සේ එතකොට චිත්‍රේ වර්ණවත් අපි නිකන් මෙහෙම හිතන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් තමයි ඉලෙක්ට්‍රික් එන්නේ ඉලෙක්ට්‍රික් වලින් ආවට පස්සේ තමයි යෝකෙන් තොරණේ මල් වැඩ කරන්න පටන් ගන්නේ. තොරණිය කීක ලයිට් වැඩ කරන්නේ. අපි තොරණ ඕක දිහා බලන්න ඉන්න පුදුම ආසාවක් නැති. ෆ්ලෑෂර් කොටේ දිහා පොඩ්ඩක් ගිල්ල බලන්න. ෆ්ලෑෂර් කොටේ කැරකෙනකොට පේනවා එක එක තැන් වලට සම්බන්ධය දෙනවා එක එක තැන් නැතිනවා චර චර ගාලා අමු කොකිස් බදින්නා වගේ ගින්නි ගන්නවා ඒතන. ඒක දිහා බලනකොට තේනවා මේකේ කිසිම ඔටෝමැටික් ගතියක් නැහැ. උද්දේශ කැරකෙන නිලුම් මල් ස්වරූපෙට තාරකා ස්වරූපෙට වැඩ කරාට මේ ෆ්ලෑෂර් කොටේ දැක්කනම් ඒකේ 230 කරන්ට් එක ඔයේ ගලනවා. ඉතින් මෙතනින් කඩ කඩ කඩ කඩ දෙනවා. ඉලෙක්ට්‍රොනික දන්න මිනිහෙක් දැක්කම ෆ්ලෑෂර් කොටේටත් යටින් දකින්නවා. ඒවගේ මොකක්වත් නැහැ. ඌ දන්නේ නැහැ මේ තොරණගත වැඩ කරන්නේ යේසුස් වහන්සේ කාද වැඩ කරන්නේ කියලා ඉලෙක්ට්‍රොනික දන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ওই ටිකක් ගලණයක්. ඒකේ මැජික් නෑ. ඒකේ නිල් පාට කහ පාට නෑ. ආකාර නෑ. සතහන් නෑ. ඒ තමයි මූල ප්‍රභව. ඒක ඉලෙක්ට්‍රික් බවට බදලා ඉලෙක්ට්‍රික් ඊට පස්සේ ඔය සිරස්සතක් බවටපත් වෙනවා ආලෝකේ බවටපත් වෙනවා ආලෝකේ බවටපත් වුනහම කටත් අරගෙන වෙසක් බලනවා හැපි වෙසක් හැපි හැපි වෙසක් ඔන්න ඉතින් ඕක පස්සට ගියාට පස්සේ ඒ ඉලෙක්ට්‍රොනික කරගෙන වේගය දිහා බලනකොට මේ තොරණ වගේ කෙල කෝටියක් වේගයෙන් වැඩ කරනවා හැබැයි මේ මේ ෆ්ලෑෂර් කොටේට යනවද ෆෑන් එකට යනවද බල්බ් එකට යනවද ඉලෙක්ට්‍රොනික දන්නේ නැහැ ඒ ස්වરૂපය තමයි manussත්ය කියන්නේ ඒ ප්‍රകൃතිය තමයි manussත් කියන්නේ. manussත් ඒ තමයි අපි ගෑනු පිරිමි හොඳ නරකයි පැවිදි උපවිදි අනම්මනම් කියලා වර්ග වෙන්නේ මේ ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ. ඒ තුල තමයි සතන තියෙන්නේ. එදී අපි කරන්නේ දැන් දෙක වහගෙන ඒ රූප වලින් අයින් කරනවා. ශබ්ද වේදනා අයින් කළා. ආස්වාස් වාසය දාන්නාම වෙන ඔන්න ඇතුල් වෙනවා. බොහෝම ගොරෝසුට ඔන්න පිට වෙනවා. හරි. බබාගේ භාෂාවේ ඔන්න එන්න එන්න තුනී වෙනකොට දැනගන්න ඕන ඔන්න දැන් හිත ප්‍රകൃතියේ නිකලස් තත්ත්වයට යනවා මේකට අපේක්ෂා කළා අනේ මට මේක මින්න දෙන කොච්චර නිකලස් මේ මොනම දෙයකින්වත් අඩු ගන්න කාය දුස්චරිතවත් නෙවෙයි මචි මනෝ දුස්චරිතවත් නැහෙනේ මේක මින් නැත්තම් කියලා ඒක ආශා කරනවා කියලා කියන්නේ රහත් බවට කැමති වෙනවා ඉතින් ඒක එනකොට දැන් ඊගාට මොකද කරන්නේ ඒ අරකයි මේකයි කියලා අහන්න අරකට කරන අනදරයක්නේ ඒක තමයි ස්වභාවය ඕනෙම කෙනෙක් මේ විමුක්තියට ගෙනියනකොට හරක් මරණ තැන ගාලේ ඉඳලා මරණ තැනට ගෙනිනවා. අදින්නෙම අපහු තමයි. ඒ වගේම මේ නොදන්න දෙයට යන්න පුදුම බයයි ආවේ. අක්කත සංඤී මනුසා අක්කිතස්මින් පතිත්‍ත්‍ිතා කියලා කියනවා. සෑම සංඥාවක්ම මිට කලින් කියන ලද්දක් මතයි ඇවිල්ලා තියෙන්නේ. අලුත් දෙයකට කවදාකවත් සංඥාවක් එන්නේ අපි ඒකමයි පදනම් කරලා තියෙන්නේ අක්කිතං අපරිඥාය යෝගමන්වාය මච්චුන. ඒ කියන ලද දේ ඉක්මවා ගන්න බැරිකම නිසා අපි මායයට වසඟ වෙනවා. කවදා හෝ කියන්න බැරි තැනට යනවනම් නොදන්න තැනට විමුක්තියට යනකොට මට මේක ගුරුවරට කියන්න බැරි වුණා කමන්නේ මම යන්නේ මට ඕන තැන කියලා කඩාන යනවනේ මායයට අහුවෙන්නේ නැහැ. අපි දන්න තැනක හිටියනම් මායя දන්නවා. බුදුරජාණන් කියන්නේ මායя කකුල් දෙක අස්තෙන් පැනන. කකුල් දෙක ඈත් කරන්නේ නැහැ අස්තෙන් පැනපන් අස්තෙන් පැන කියන්නේ මේ ඉතිසර නොදන්න තැනකට ගෙනියයි. ඉතින් මේ මැද්දුම් බණ්ඩා වගේ ඉදිරියට ඵලයක්. ලොකු බණ්ඩ වගේ සාරි එල්ලෙන්න යන්න එපා අම්මගේ. අනේ කොහොමද අම්මේ මම මැරෙන්නේ කියනකොට අම්මට පපුව පැලෙලා මැරෙන්න හිතෙනවා. හැබැයි දෙන්න තුන් දෙනවා තා පොඩ්ඩින් කොහොටම මැරෙනවා. ඇඬුවත් මැරුණා සත් මැරෙයි මැද්දු බණ්ඩක පිස්සු තයි අපි ඇහැලේ පොළ. ඊටපස්සේ මම මැරෙන හැටි වෙන්නන කිව්වා. ගියා. ඒ නිසා ඒ නොදන්නා දෙයට පුරුදු වෙන්න ගිය වෙලාවක මේ පේන දේ මායාවක් බවත් මේ පේන හැටි ඔක්කොම සංඥාවෙන් කෙලසිච්ච බවත් මේව දන්නා තොරතුරු වගේ. ඒක අපිට නම්බුවක් නෙවෙයි. දන්න තුන. මේ තුන නිවන නෑ. මේ තුන තියෙන අනිවාර්ය මාර්ගපාශයක් විතරයි. නොදැන දැනට එනවනේ. කියා ගන්න බැරි තැනකට බය එලවන සහලව කරගෙන අනම්මන එදා හිතන් ඉතින් මැරිලා හරි කමන්නේ මට මේ අම්මට කරන්න බැරි වුණා තාත්තට බැරි වුණා ගුරුවරට බැරි වුණා ඊයේ බැරි වුණා අද මම මේකට මුන්න ගිනි අකුරක් වෙන්න මම යනවා කියලා යන්න පුළුවන් නම් පිස්සු වැටෙන්නත් ඉඩ තියෙනවා මැරෙන්නත් ඉඩ තියෙනවා මම ඒක සාතික කරන්න බෑ නමුත් එවැනි කැපකිරීමක් කරන්න තු මේක ගන්න බෑ ඒ නිසා විඤ්ඤා මේ පේන සෑම දෙයක් තුළම මේ විඥානයේ ප්‍රතිබිම්බයක් බවත් විඥානයේ මායාවක් බවත් මේකේ මැජික් කාර්ය ට්‍රික් එක වසංගලා කරන සෙල්ලමක් විතරක් බවක් දන්නවනම් මේ මේ නාම රූපේ උනට වැඩි අදහන්නේ නැහැ. මේ තුල විඥානය හොයන්න හදනවා කියලා කියන්නේ හොරා ගැම්මෙන් පේන හිලක් කියලා හිතාගන්න. හැබැයි මේ තුලින් හොයන්න නැතුව යන්න බෑ. මොකද්ද හොයන ක්‍රමේ මේක බොරුවක් කියලා විස්තර කරන්න. විශ්වාස කරන්න. මේක අනිත්‍යයි කියලා විශ්වාස කරනවා. මේක දුකයි කියලා විශ්වාස කරනවා. මේක අනාත්මයි කියලා විශ්වාස කරුවාට පස්සේ හිත හොයනවා ආපස්සට ගිහිල්ලා අනාත්මයක් තියෙනවා ආත්මයක් තියෙන්න බෑ. බොරුවක් තියෙනවා සත්‍යයක් තියෙන්න බෑ. මරණයක් තියෙනවා නම් උපත්ය මේ මරණ නැත්තන තියෙන්න බෑ කියලා ආපස්සට යන්න යන්න හිත විඥානයේ සියදී නසා ගන්න. එන්නේ එන්නේ එන්නේ යාගේ බොරුව තේරෙනකොට මරණ උසාවියකදී මිනිමරුවෙක් වරද්ද පිළිගන්න වෙලාවක්. එත්තකම්ම බොරු කියනවා. කියලා කියලා කියලා අන්තිමට ඔක්කොම වටේකට පස්සේ කරන දෙයක් නෙවෙයි අන්තිමට කියනවා උගත් දේශකාර්තමුනි මට දඬුවම් කරාට කමන්නේ අඩු දඬුවමක් දෙන්නේ කියලා කියනවා. බැරිම දැන එතකන් කියන්නේ මම නිවැරදි කාලයි. ඒ තරම විඥානේ අපි මේ පෝෂණය කරන්න හදන විඥානේ තමයි අපිව මේ කොයියන්නේ නන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා ගෙනියන්නේ ඇත්ත එක වහගෙන පොඩි කාලේ දෙලමත් තියෙන දන්නවද? ඈ කරනවද ඒක? අර පොල් කට්ටකට කොල කෑටියක් දාලා මැදින් සුරුට්ටුවක් ගහලා අතේ තියාගෙන ඇස් දෙක වැඳගෙන අරගෙන යනවා. කොහේ හරි ගිහිල්ලා නොදන්නා තැන කියලා පොල් කල්ට අහරන්න කියලා ආපහු ඇස් දෙක වහන්නල මොනට ඇවිල්ලා කියනවා කොහෙන්ද ගියේ කියලා කියපන් කියලා. ඉතින් යනකම් යන්නේ ඇස් දෙක වහන්න යනකොට මේ කොයි යන්නේ නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදයි එන්නේ ඔන්නෝම කීක අඬ ගන්න යන්නේ. විඥානික කරන්නේ මොකද දෙල්ලම තමයි. ඉතින් මේ මේ පේන හරිය අදහවුවනම් ගියා. එපමණ මේ විඥානය විසින් ඇති කරන මායාවයි අදහන. ඒක අදහලා විඥානය හොයන්න බෑ. සත්‍ය හොයන්න බෑ. මේක වංචකයක් බවත් මේක මේ අනුසයක් වශයෙන් බවත් නැත්නම් මේ දකින්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු කෙරුවොත් මේ පේනවා මේ හොඳටම පේනවා. ඒක පෙන්වන්නේ මේක නිත්‍ය සුඛ සුඛ වශයෙන් තමයි. බලන්න දුන්නා මේ බුදුරජාණන් වහන්සේ කිව්ව මේක අනිත්‍යයි කියලා. ඔන්නේ මෙහෙත වෙනකොට මේ මාසෙක තව ටිකක් කෙස් ටික සුදු වෙලා යනවා දකිනකොට ලෝකේ නම් 90ක් ඇත්ත හැබැයි කෙස් ටික පොඩ්ඩක් සුදු වෙලා ටිකක් අනිච්චන් තමයි. ලාවට අයිති හේමන්සය කතා කරපරනවා සුදු කෙස් බොහොම හම්බුකාරයි කියලා කියනවා. විනියා දාන්න සුදු කෙස් කල් කරන්න පුළුවන් නම් හොඳයි. දුක තමයි. හැබැයි ඌට ඕන උනාට ඌට කුරුඳු කෙස් කල් කරන්නත් බෑ කල් කෙස් සුදු කරන්නත් බෑ අනාත්මයි. කියලා ඒ අර අනිත්‍ය දුක්ඛ අනාත්මේ ගියාම නිකන් මූලිකම පචයක් බාර ගන්නවා. අපි බාර ගන්නවා අපි කියන්නේ මායාවක් නිකන්. බලාකුලක් දුවිල්ලක් විතරයි. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා මම විශ්වාස කළ කරපන්. මම කිව්වට කරපන්. මේ පේන දේ මේ ඇහෙන දේ සේරම ඔකම තොරන් ගහන්න එපා. දිත්තේ දිත්ත මට්ටම් ඔක නතර කරපන්. ඔකම තමයි. මං නම් දකින්නේ ඔකට ලස්සනම ලෝකේ උදාහරණ විදිහට කියලාම. කියලාම කවදාකවත් සත්‍ය කියන්නේ පටන් අරගන්නේ. මම මිනී මරණ මට්ටමට ගෙනියනවා. ඊට පස්සේ දෙපිලට වෙන් වෙලා හැත් බැඳිනවා මේ. ඊට පස්සේ බලනකොට මුල්ලිචි කාරණාව වැඩක්ම නැහැ. අර දෙන්නගේ මන්ත්‍රීමන්තාන්තරෙන් ගිහිල්ලා අන්තිමට මරා ගන්න. හොඳට හලා හරි කියනවනේ කේලම ඔය කියලා යන්න. එනද කියනවා උඹට වැඩක් නැහැ උඹ වැඩක් බලාගන්න කියලා කියන නැත්නම් අහගෙන ඉඳලා බලන්න හොඳට වී කම්මිට අනිත් පැත්තෙන් ගිහිල්ලා අහන්න බලන්න මෙන්න මෙහෙම දෙයක් ආරංචි මොකද කියන්නේ. ඒ මනුස්සයා කියයි අනේ එහෙම හීනයක්වත් මොකක්වත් නැහැ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා කපුටු 7 දෙනෙක් නම් මම එකටලා තිබුණේ නැහැ. මට ඇහුනේ නම් 6 දෙනෙක් වමන කරලා තියෙනවා කියලා ඕන එතෙන් ගියා. එයා ටික තමයි ඇත්තටම දැක්කද මොකද නෑ අනේ මම දන්නේ නැහැ. මට කියූප එක නම් 5 දෙනෙක් වයි. ඉතින් මම 5 කියලා කිව්වා. පුකු අපරාධයක් නෙවෙයිනේ. 5 දෙනා ළඟට ගියා මම කියන ඇත්ත තමයි. ඉතින් මාටත් කිව්ව දෙයක්. ඉතින් මට කිව්වේ මම 4 දෙනෙක් විතර 4 5 කිව්වා. ඉතින් මම 5 කිව්වා. අනවශ්‍ය ගාඩමේ 3ක් 4ක් දැක්කයි කියලා කිව්වානේ. මයිති තුන හතර කර අන්තිර හොයනවලු ඉස්ලාන්දක ඥානික කපුඩු තට්ටක් වගේ කියලා කිව්වේ. කළු පාටයි කියලා. ඉතින් මම කිව්වා කපුඩු තට්ටක් කපුඩු කරයි කියලා. ඉහිල බලනකොට කබරේක් ඇදලා තියෙන්නේ. කබරයාගේ කොහොනක් කහපටයි කළු පාටයි තියෙන්නේ. මම ගියාම සාමාන්‍ය කහපටයි කළු පාටයි. ඒකයි කබරේ කියන්නේ. ඒක තමයි මේ හත් දෙනා වෙලා තියෙන්නේ. අර හොයානේ යනකොට තේරෙනවා මේක ලෝකය වෙනස් වෙන්නේ නැහැ මේ. හොයානේ යනකොට යනකොට තේරෙනවා මමත් මේක කාට හරි කියන්නේ කිව්වොත් මමත් මේක ඔපමට්ටම් කරලා නේ කියන්නේ. කට හිටව දෙන්නේ නැහැ නැත්නම් ඉතින් මම කියන්නේ අනේ මේ කළු පාට ඕනි කර දැක්වුවා මේක කපුට හත් දෙනෙක් කමන කරා කියලා මේක හින ගහන්න එපා මේ කරන අපරාධේ බුරුනේ කියන්නේ කියලා අපි අරකට ටිකක් අතින් දාන. ඔය සෙල්ලම් විතරයි මුළු ලෝකෙම විඥාණයෙන් තමයි ඒක අඩියෙම මට්ටමේ තියෙන විඥානේ තියෙන දේ තමන් තමන් දකින්න දේ තුළ විඥානයක් තියෙනවා කියලා විඥාණයට විඥානය ඇති කරන්න පුළුවන් කියන තරමට මම ඒක නිර්මාණශීලීත්වයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ මෞංකාරත්වයක් ඇති කරගන්නවා. Hindu ආගමේ ඒකේ සහිතව විඥානය තමයි අඩියම තියෙන කෝෂේ ආත්මය කියන්නේ විඥානය කියලා. විඥානය කියවා විඥානේ පදනම් වෙලා තින්නේ. මේ චක්කු විඥානේ පදනම් වෙලා තින්නේ. චක්කු ප්‍රසාදයයි රූපයයි. ඒ දෙකත් චලන වෙනවනම් වය වෙනවනම් ඕකෙන් ඇතිවෙත විඥානේ කොහොමද ස්ථිරසාර වෙන්නේ කියලා. ඉතින් මේක තේරුම් අරගන්නයි මම දැන් මෙතන කියන පදනමේ විතරයි. දෙන්නේ කොට එක කියලා කොහොමනක්වත් අවබෝධ කරගන්න බෑ. දක්න තුලින් තමයි කවදා හෝ විඥානය ඇති කරන්න පුළුවන්. නෑ ඒ දකින දකින විඥානය විසින් ඇති කරලා පෙන්වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ බාහිර ආයතන ටිකක් ඒවා පෙන්නන චක්ක විඥාන, සෝත විඥාන ආදී නැත්නම් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ආදී මේ සේරම විඥානයේ විසින් මවන ලද්දක් මිස ප්‍රകൃතිය නෙවෙයි. මේක පණ තියෙන්නා වාගේ තමයි මවලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් චිත්තයක් අnder පස්සේ කෙනෙක් පණ පිහිටවලා තියෙනවායි කියලා. බුදුරජාණන්සේද නේත්‍රා තිබ්බට පස්සේ කියන්නේ දැන් නම් පණ පිහිටවල තියෙන කියලා. අන්නේ පණ පිහිටවන ගතියෙන් තමයි අපි මේ ලෝකෙට පණ දීලා මේ කටයුතු කරන්නේ. නමුත් හොඳට බලන්න හිටියොත් විඥානය කරන ලද නිසා බුදුරජාණන් කියනවා ලෝකයේ මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වය ගැන කුමන කතාවද චිත්තේ ඊට වැඩිය චිත්‍ර තරංගය. ඒ විචිත්‍ර චිත්‍රමවන චිත්තය හිත ඒ චිත්‍ර වැඩි චිත්‍ර තරයි. ඒ ක්‍රාෆ්ටි කියලා කියන්නේ ඒක ෂටයි. කපටි. මායාකාරී. ලොකු සංස් කියන්නේ මොකද භාවිතා කරන මේ මායාව කියන එකට හොඳ ලස්සන වචනයක් කියන මට මතක නැහැ. ඒක නිතරම කියනවා සාමාන්‍යයෙන්. මායාව කියන එකම තියෙන මේ මැවීමක් මේ මේක සම්පූර්ණ හැම කෙනෙක්ම අදහසක් ප්‍රකාශ කරන්න ගියාම අතිශෝක්තියක් දානවා. මොන විදියෙන්වත් ඒ මනසට කිව්වට මේ අතිශෝක්තිය මේ මනස කියන්නේ මේ දැක්ක දේ කියන්නේ. ඌ කවුරු හරි ගණන් ගන්නෑ දැක්ක දේ. දැක්ක දේ දැනගන්න නම් මොකක් ඔබ ඔප්පමට්ටම් ආලවට්ටම් දාන්න. ආලවට්ටම විතරයි අන්තිම ඉතුරු වෙන්නේ කාරණාව නැහැ. ඒ නිසා උදාහරණ කියන්නේ දැකපු දේ ගැන හිත කියන්න යන්නේ බා. දිත්‍ය දිත්‍ය මත භවිෂයට කියන්නේ නැහැ කාටවත්. කීයපු ගමන් අහුවෙනවා. සුතේ සුත මතන්ද අහපු දේ ඕක මේ කණින් ගාලේ යපතේ යන්න යනවා. වින්දනේ කාටවත් කියන්නේ නැහැ. කියන්නේ නැහැ කියලා ඇතුලේ ගෝතාවක් එපා. එහෙම නතර වෙන්න අරන්. විඤ්ඤාතේ විඤ්ඤාත මනස. විඥානයක් ලැබුණාට පස්සේ ඔබ ඇහෙන්ද කනින්ද නාසින්ද ඕනෙත් නැහැ. දැන් ඉතින් කෙලෙසෙන්ද හැදන්නේ කියලා දැනගෙන අපව ගෙට ගනින් කෙල්ල. කෙල්ල ගෙට ගන්න. අන්න එතකොට වේදනාව. එතකොට පේන තියෙන්නේ අක්‍රීය ජීවිතයක් මේ පැසිව් පැසිව් කියලා කියන්නේ මේ කම්මැලි ජීවිතයක් වගේ. ඉතින් ඒක නිසා කියනවා කාය කාය විවේක චිත්ත විවේක කියලා විවේක මට්ටමට තමයි යන්නේ. හරි සෝඹේරි. හරි නිකන් මේ නිවෙන පහනක් වගේ. මොකද්ද කියලා තියෙන්නේ පහනක් නිවි යන්නාසේ කියලා ඔය මේ රතන සූත්‍රය සංකේතයේ නිබ්බන්ති දීරා යතායම්පතිපෝ කියලා ධීරයන් වහන්සේ නිවි යන පහනක්සේ නිවීමටපත් වෙනවා. අනිගොල්ල වැඩේ පත්තුකන එක තමයි. දැවීමම තමයි හනුමගේ වලිග වගේ තමයි. ඌගේ වලිග තිබ්බට පස්සේ ඌ ඔක්කොටම තියාගෙන යන ඔන්න එනම් කරගෙන යනවා. හලෝ තෙරුවන් සරණයි මෙල්බන් පැත්තට කිසිම අනුකම්පාවක් නැහැ මොනවා හරි කියන්න කරන්න දේවල් තියෙනවද දන්නේ නැහැ පැත්තෙම ස්වාමීන් වහන්සේ අවසරයි නිවන් මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවලු අහන්න. මම පොඩ්ඩක් හොඳයි හොඳයි කතා කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. අපි සමාධිය පිටවෙද්දට පස්සේ ඒ සමාධිය තුලම ඉඳගෙන හිත එමේ දුවන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ආලෝකයක් පේන ස්වභාවයකුත් තියෙනවා. ඒ වගේම අතරින් පතර නිින්දට වැටෙන වගේ ස්වභාවයක් දැකීමක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී කල යුත්තේ මොකක්ද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. අපිට ඔක විස්තර කරනවා නම් මේ නින්දට වැටීම තීන මිද්දේ කියලා හොඳටම හිත සීතල වෙච්ච අවස්ථාව බවත් හිත පිට යෑම හිතේ කුලප්පුවක් බවත් කල යුත්තේ මේ දෙක මැද නතර වෙලා මධ්‍ය ප්‍රතිපදා හොයන එක බවත් තමයි මූල ධර්ම වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මූල ප්‍රකාශයක් කරා මේකෙදී සමාධියක් සතියක් තියෙනවා කියලා. හැබැයි මෙතෙන්දී තියෙන සමාධියක් තියෙනවා නම් පිළිගන්න වෙනවා නම් පිළිගන්න වෙන්නේ විපස්සනා සමාධියක් තියෙන්නේ හොඳට වග බලා ගන්න ඕනේ සතිය තියෙනවායි කියලා ඒ සතිය තියලා ඒ මැද පාරේ හරියට කඹේ යවිදින්න වගේ යන්නේ නැතුව මේ පැත්තට වැටලා නින්දට වැටෙන්නත් ඒ පැත්තට වැටලා හිතවිලි වලින් සැක උපදවන්නේ නැති වෙන්න නම් අරමුණ මෙනෙහි කිරීම වරින් වර කරන්න කියනවා අර තරම් වේගෙන් එලවෙලව මෙනෙහි කරන්න එපා අරමුණ එතකොට හොඳට තුනී වෙලානේ නැත්තම් හැපෙන තැන දැනෙන්නේ නැහැ. නමුත් ඒ හැපෙන තැන ලාංඡනය හෝ ඇතුළීමේ පිටවීමේ මායාව පොඩි මේ මේ චලනයක් තියෙනවා නිකම් ලා හුලකට පහන් දැල්ලක් හෙල්ලෙනා වගේ. අන්න ඒක බලලා පේනවනම් ඇතුළීම පිටවීම ඇතුළීම පිටවීම වශයෙන් මෙනෙහි කරනවා. එහෙම නැත්තම් දැනෙනවා දැනෙනවා කියලා හරි මෙනෙහි කරන්න කියනවා. එතකොට මෙනෙහි කරපුවාම අර නිින්ද කැරෙනවා එකක්. ඒතොර අර හිතවිලි එන්න ඉඩක් නැහැ. හිත ක්‍රියාත්මකයි. හැබැයි මේ මෙනෙහි කිරීම සමාධිය ටිකක් බාධා කරනවා. ඒතොර අපිට මනින්න ඕනේ මෙනෙහි කිරීමෙන් තොරව සමාධිය එනවනම් මේ උපදෙස් පැත්තකට දාන්න. යන්න ආගෙන. නමුත් මේක යනකොට වරින් වර නින්දට වැටෙනවා වරින් වර හිතවිලි වලට යනවා තේනවනේ. එහෙනම් සමාධිය ටිකක් කැප කරලා හරි කමන්නේ. ඒකට ඇත්තට මේ සමත සමාධිය කැප කරලා මෙනෙහි කරන වරින් වර දැනෙනවා දැනෙනවා හෝ ආනාපානෙ වෙන් කළ දක් ගන්න පුළුවන් නම් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා. මෙනෙහි කිරීමෙන් අපි ආයේ කායනුපසනාවට හිත වට්ටගෙන අර මඩේ හිටවපු ඉන්න වගේ එක ටිකක් යට ගැහුවා වගේ තද වෙන ගතියකට එනවා. මේ මට ප්‍රශ්න තේරිච්ච හැටියටයි මම උත්තර දුන්නේ මම මට කියපු දේ තේරුණායි කියලා හිතනවාද? එහෙම ස්වාමීන් වහන්සේ දැන් අර ආලෝක ධාරා වගේ මතුවෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේ වෙලාවේදී ඊළඟ පියවර වශයෙන් මොකද්ද කරන්න තියෙන්නේ මේ தත්ත්වය මේ මේ කඹේ දිගට යන්න ඕනේ නින්දට වැටෙන්නේ නැතුව හිතවිලි වලටව සැකයට යන්නේ නැතුව ඉදිරියට යන්න නම් වරින් වර මේ අර මූල අරමුණම මූල කර්මස්ථානෙම දෙවෙනි වතාවට ප්‍රයෝජන ගන්නවා අපි. මූල කර්මස්ථානේ ගෙවිලා හැපෙන තැනත් ගෙවිලා නමුත් මේ වෙලාව සමහර වෙලාවට ආශ්‍රද ප්‍රසවාස පේන්න ගන්නවා. එහෙමනම් ඇතුල් වෙනවා පිට වෙනවා හැරෙනවා ගන්නවා ආශ්‍රද ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් නිින්ද කඩන අදහසින් වරින් වර දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. දැනනවා නැත්නම් ඉන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ පණ නැතිව නැති බව නැටලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැති බව දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. එතකොට ඇවිල්ලා ආයෙත් අර මේ අතරමං වෙච්ච එකන ලන්දට පාරට පිටිපැත්ත වාහනේ ආයෙ පාරට අරගත්තා වගේ වෙනවා. ඉතින් මෙතන බොහොම මේ සූක්ෂම සමබර භාවයක් තියෙන්නේ. ඒක මේ පරියන්කේදී පුරුදු කරගත්තාට පස්සේ අන්තිමට එදිනෙදා වැඩ කරනකොට වෙලාවට උනත් ඩ්‍රයිවිං කරනකොට උනත් තේරෙනවා පුදුම එකලසක් ඕනේ මේ ඩ්‍රයිවිං කරගෙන යන්න. ඒ කරගෙන යනකොට ඒ රේඩියෝ අහනවා වටපිට දේවල් බලන නමුත් තමයි එළවමින් වාහනේ ඉන්න බව වරින් වර වරින් වර සීපත් වෙන්න. සීමත් නොවුණු සමහරලාට මේ ඇක්සිඩන්ට් වලට පවා යනවා. ඉතින් ඒ නිසා අර භාවනා කරනකොටත් ආරම්භයේදී ආනාපාන වැටිච්ච තැනත් ආරම්භයේදී ඇතුළෙම පිටින් වෙනසත් මේ වෙලාවේ පොඩි නිමිත්තක් වශයෙන් උදව් ගන්න වෙලාවක් කියලා ලොකු ශාන්තිගේ පොතේ ලියලා තියෙනවා 13 වෙනි පිටුවේ මම හිතන්නේ ආනාපාන 1 මෙවැනි තත්ත්වයක් එනකොට අර අහක දාපු නැති උනායි කියපු නොපෙනී ගියපු ආනාපානෙ ඉතුරු වෙච්ච රොස්ස ඉතුරු වෙච්ච ලාංඡන ඉතුරු වෙච්ච ආඩේ ප්‍රයෝජන අරගෙන ආය පාට වාහනේ ගන්න එක දැනගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. දැන් මොකක්ද කියන්නේ මෙහෙන් ආව? බුදුන් පිළිවන් එහෙම දෙයක් නැහැ. ඔය ඔය සෙන් අතුනා මම අහනවා සාකච්ඡා කරනවා පොත් ගන්නවා දවස් ගණන් ඉඳෙනවා ඒකයි ඉතල කිච්චක් මකන් නෝනා කරනවා මම උත්තරේකින් නෝනා උත්තරේ වාට මේ හරියට ඉස්සරහින් ඉතිරි යනවා මොම් ඉල්ලගෙන ඉල්ලලා ඊපස්සේ ඔතන භාවනා කරනකොට ඔක දකින්න දැක්කින් පස්සේ සවනන්ට අර මාපු චිත්තේ සම්පූර්ණව තවසාන මහන්සියලා ඒ කඩයලක් ඒ සම්පූර්ණ වෙනස් ඒක අනික අපරාධවල බලදකට කොල්ලෙන් ගහනවා වගේ සම්පූර්ණ වෙනස් තාක්ෂයක් තමයි අත්දැකීම විඥානයේ කෙනෙක්ව මට ලැබුණා නම් කිච්චය එනම් විශ්වාස කරන පවදාහයක දැක්ක දවසේ අර සම්පූර්ණ වෙනවා ඒ වගේ තමයි භාවනා කරන එකත් නෙවෙයි නැගිටින්නේ එහෙම භාවනාවක් වෙනාට පස්සේ නැගිටින්නේ වෙන එකකින් ඌගේ තවක් හැලෙනවා ඒ ඒ ඒ අවබෝධයත් එක්ක මිනිහා ඉතුරු වෙන්නේ අරනේ ඔය ගුණ එයාගේ රුචර්චකම් වෙනස් වෙලා එයා මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයකට යට වෙනවා. පුරුෂයා দমনයකටපත් වෙනවා. ටික ටික ටික দমন වෙනවා. ඉතින් අපි අමාරුවෙන් දීලා දානවා පරදින යුද්ධයක් වගේ. හරිම අකමැත්තෙන් තමයි අර කුණ අතාරින්නේ. මොකද මෙතෙක්කල් දැඩිසේ මගේ මතේ මං මං අපේ පක්ෂේ. දැන් මං හොරිකඩේක් නේ. ඒක පාවා දීලානේ. හැබැයි උසස් තැනක ඉන්නේ. මෙතෙක්කල් දැඩිව දරගත්තදී පාවා දීලා යන්න වෙන්නේ. ඉතින් මේකෙදී බුදුරජාණන් කියනවා මෙන්න මේකට සාක්ෂි වෙන බුදුන් මේකට සාක්ෂි වෙන ධර්මය මේකට සාක්ෂි වෙන සංඝයා කොච්චර නික්ලේශී වෙන්න ඕනද කියලා. දැන් මේ මනස මේ පාවා දෙන්නේ බුදුන් අදාගන්නේ. ධර්මීය අදාගෙන සංඝයා නිසා බුදුරජාණන් වහන්සේ පුදුම නික්ලේශී භාවයකට මේක ප්‍රකාශ කරේ බය වෙන්න එපා. දැන් මාව අදාහ ඔබ දැන් අලුත් ප්‍රත්‍යක්ෂේ බාරගත්තේ පරණ හැව හැලියේ හැඬුවේ බුදුදම්ම සංඝ සරණ කරගන්නේ. මම ඒකට සුදුස්සා. මම ඔය ඔක්කොම ප්‍රශ්න විඳලා තියෙනවා සාරාංශකේ කල්පලක්ෂයක් විඳලා විඳලා මම පරියන්කේදී බින්දා වජ්‍රාසනයේදී මාව අදාහගන්නේ. කියලා අපි එතන අන්තිම නන්දුනට බුදුන් ඕනේ නෑ අපිට. අර කලාවෙ දිගන ගන්නවනේ. ඉගෙනගෙන ඉගෙන යනකොට බුදුරජාණන්සේ කියන්නේ මෙන්න මෙහෙව කෙනෙක් මෙන්න මේ වගේ තැනදී මෙන්න මේ උත්තරේ තමයි උන්වහන්සේ දෙන්නේ කියලා අර බුදු ගතිය එන්න බඩයි කියලා බුදුරජාණන්සේ කියනවා හරි උඹ වැටුම බලාගන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඒ සද්ධාව අවශ්‍ය නැහැ. ඉතින් එතකොට තේරෙනවා මේ 2500කට ඈත වෙලා ඉඳගෙන හැතැම්ම 1000 ගානක ඉඳගෙන බුදුරජාණන්සේ අපිට බලපාන හැටි. මේ බලපාන්නේ මේ රවුල කපන්න කොණ්ඩ කපන්න නෙවෙයි. චින්තන රටාව. ඒක උන්වහන්සේ කියන්නේ සතෙකු හැවහලන්නාසේ. උරගෝ ජින්නමිය තතම් පුරාණ. උරගයා පැරණි හැවහලන්නාසේ. කවදාකවත්. ඒ හැවපු හල ගන්නෑ නේ. ඉතින් ඒක නිසා කියනවා ඥානන් සාසින කාලේ කියන්නේ පැවිදි වෙන්නේ ඉස්සලා තිබුණේ නම්බුනාම උපාධි පට්ටම් පැවිදුනට පස්සේ ගන්නවයි කියන්නේ. අර හැවනේ ඉස්සලා අපි චිත්‍රපට බලන්න ගියාම හැමදාම රසායනික සහාය තිරුණාවකර්ෂු BSc කියලා දානවමනේ. BSc කියන කැලේ අනිවාර්යයෙන් තිරුණාවකර්ෂු කියන එක නැති වුණත් BSc එක දානවා. රසායනික සහායක තිරුණාකර්ෂෝ BSc එක නිකන් කෑ ළඟදී අපි hina වෙන යුනිවර්සිටියකින් දැදී මේ මනසගේ හැටි මේ මනස ලිව්වොත් නම් පිටිපස්සෙන් BSc කියලා උපාධිය දානවාමයි තිරුණාකර්ෂෝ BSc තිරුණාකර්ෂෝ නැතුවත් BSc තියෙනවා ඉතින් දැන් අපේ කට්ටියත් ඇවිදිනාට පස්සේ අර අර පරණ හැව මම මහාචාර්ය මම අර උපාධි මේ උපාධි කියනවා අපේ අම්මා ඉන්න කාලේ කිව්ව උපාධිනේ කුපාඩි කියන වචනේ. උපාධි ලැබුපෙම කුපාඩියෝ. ඉතින් ඒව ගන්න එක විලිලැජ්ජාවක්. මිනිසු දාන වැයකට ඒක කරන්න දෙන්නේ නමුත් මේක ආපුවර වමන කරපේ කන්නා වගේ. ඉගෙන හවපු හැල ගන්නවා වගේ. මේකෙන් අපි කාටවත් නිග්‍රහ කරන්න යන්න එපා. මේ කුණු හරපෙන්නේ අපි මේ එකිනෙක තාරාතිරම් මනින්න හදන්නේ. මුණ තාරාතිරන්ද අවබෝධ කරන්න කරන්න මේ හැවහැලිල්නේ සිද්ධ වෙන්නේ ආයේ මේ අරක තියෙන්නේ මේ එවිට අර බුදුරජාණන් වහන්සේ කිව්වාගේ කියන දෙයක් අදහන ගුණයක් තියෙනවා නැත්තම් මිනිස්සු අනේ ඒ ගුණේ ඔය බිර්ණාවකට බිර්ණාවකට BSc එක නෙවෙයි ඒක මනස ඕන දෙයකදී වැඩක් කරන්න පුළුවන් හැකියාව කොච්චර කෙරුවත් සීලය රකින්න ගතිය කොච්චර කලබල හිටිය සමාධිය රකින්න ගතිය ප්‍රශ්නිකදී ප්‍රඥාව බේරගන්න ගතිය තියෙනවා ඒක මේ අනම්මනන් ඉවරෙන් සාකච්ඡා කරන්න ගියාම උර්ගෝ ජින්නමිය තචම් පුරා මේක හැලුවා නම් දීපාන්දර තුක්කාල බිම දාන කෙලපිඩ වාගේ කුණු කෙලපිඩ දාන්නේ එච්චරයි ආය මොනවද ගන්න දෙන්නේ ඒ ඒ වගේම මේ භාවනාවේදී වැදුනා නම් ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මේ විඥානේ වැඩ කරන මෙහෙමයි මාන්නේ වැඩ කරන මෙහෙම තණ්හා වැඩ කරන කියලා වෙනාට පස්සේ නැගිටින්නේ මනස නෙවෙයි නැගිටින්නේ සම්පූර්ණ අලුතෙන් ජීවිතය දිහා බලන්න පුළුවන් තිරියන් කියලා මම වත් පාවිච්චි කරනවා මේ මනස තිරියන් තිබුණට වැඩිය තිරියන් තත්යකටපත් ඒකයි බුදුජානන්සේ කියන්නේ මේ අමරණීය தත්තර ගන්න ටික ටික තිරියම් කරගෙන තිරියම් කරකට ගන්න. හැබැයි අපිට වෙලා තියෙන සත්‍ය පෙන්වනට පස්සේ අර පරණ පුරුදු කුණ අල්ලනවා මේ සත්‍ය සැක කරනවා. ඒතර ඉතින් බුදුජානන්සේ මොනව කරන්නේ? නින්දට කරන්න දැන් උන්වහන්සේ වෙලා තියෙන මෙන්න අසුචි මෙන්න රත්තරන් පුරුද්දට රත්තරන් අත ගන්නවා. ඒක ඒකයි මේ අසුචි අත ගන්න මට කරන්න බෑ. හැබැයි හෙටත් උඹ කොච්චර කෙනෙක්ම් කරත් බාහන කරත් පොතෙන්ට ගේනවා. හැබැයි උඹ තෝරන්නේ මේක නම් ආපහු කරගිලා හිටින්න. ධර්මයේ කවදාකවත් උඹට කෙනේකම් කරන්නේ භාවනා කරොත් උතෙන්ද ගේනවා. හැබැයි අපි තෝරන්නේම පුරුද්දට දන්න ආරක්ෂා සහිත දේ බුදුදාන කියන ඔබ තුල සත්‍ය නොති වෙන්න ඉඩ තියෙනවා. ඔබ බැහැර කරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නම් කොච්චර අපි දීර වෙන්නද කොච්චර අභියෝගයකට ලෑස්ති වෙන්නද කොච්චර කාය ජීවිත নিরপেক্ষ වෙන්නද කොයි කොයි වෙලාවේ සත්‍යයේද කියලා අපි තිරියන් වල තරුණ හිතකින් ඉන්න ඕනේ. ඒකයි බුදු හිත කියන්නේ. ඒකයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. ඒකයි පිබිදුණයි කියලා කියන්නේ බුද්ධිය කියන්නේ ඔකට. දැන් කෙසේ නමුත් අපි මං හිතන්නේ වේලාව වශයෙන් බලනකොට දැන් 9යි 5යි. ඒක නිසා අපි මෙතනින් නැත කරන්න හදන්නේ අපි මේ මෙල්බන් නගරෙන් අවසර ඉල්ලනවා අපි සමු දෙනවා අපි නැත කරන්නයි බලන්නේ වෙන මොනවාට කියන්න කරන්න දෙයක් තියෙනවද දන්නේ. මොනවාක්වත් නැහැ සාමිනාස කියන්නේ. දැන් එහෙනම් අපි මෙතනින් නැතර වෙනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි. ඉතින් මම සාමිනාස. දැන් අපි ධර්ම සාකච්ඡාව ධර්ම සාකච්ඡාව වශයෙන් ලැබුණු මේ කුසලයක් තියෙනවා නම් ඒ සියලු දෙවියන් ඥාතිින් පින්පැමිණ වීමෙන් පේන පේන අයට පින්පැමිණ වීමෙන් අපේ සතිವಾರය සමාප්ත කරමු අපේ අපේ ගීත ප්‍රාර්ථනාව සිහිපත් කරගන්න.